<coughs> හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේකට කියන කමඨාන් සුද්ධ කරනවායි කියලා මේක අපි සාමූහික කමඨාන් සුද්ධ කිරීමක් වශයෙන් තමයි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඒකට හුරුපුරුදු කාර්යෝ කල්ලාතුම ලිඛිත ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කළා තියෙනවා කෙසේ නමුත් මම ආරාධනා කරනවා සතිವಾರය යන අතර වාරේ තව කාට හරි මේ දැන කියා ගන්න දෙයක් තියෙනවා නම් ප්‍රකාශන තියෙනවනම් එහෙම නැත්නම් වෙනම අදහස් ඉදිරිපත් කරන්න තියෙනවනම් කරුණාකරලා ඒ සතිವಾರයේ අතර වාරෙදි මම අදහස් ඉදිරිපත් කරන්නයි කියලා කෙතන මු ලිඛිත ප්‍රශ්න මම අරවින්දට බාර දෙනවා සභාගත කරන්නයි කියලා. රුණිසන්නාස අවසරයි ගරු ස්වාමින් වහන්සේ භාවනාවට ආධුනිකෙක් වන මම ඔබ වහන්සේගේ උපදේශ පරිදි භාවනාවන් වල නිරත වෙන නිරත වීමට වෑයම් කරමි. අද පළමු වතාවට සක්මන් භාවනාව පැයක් කළෙමි. මෙතෙක්කල් සක්මනේ යෙදුනේ විනාඩි 15ක් පමණ කාලයකි. හොඳ සතියකින් මේ පවත්වාගෙන යා හැකි විය. මට දකුණු යනුවෙන් මම භාවනාවේ යෙදුණෙමි. වම දකුණ යනුවෙන් මම භාවනාවේ යෙදුණෙමි. නමුත් විනාඩි 40ක් 45ක් වන විට සතිය හොතින් තිබුණද මට දැඩි නිදිමත ගතියක් දැනුනි. මම මෙය මට මේ ප්‍රහේලිකාවකි. සක්මන් කරන විට නිදිමත ගතිය ඇතිවිය හැකිද? සතිය හොඳින් තියෙන බව මට මම දනිමි. නමුත් මේ සතියේ අඩුවීමක් නිසා හෝ මෙසේ නිදිමත ගතිය ඇති වේද? තෙරුවන් සරණයි. ඒක සාමාන්‍ය වෙන්න පුළුවන් දෙයක්. ඒක ඉස්සරින්දලම අත්දකලා තියෙන බවට පේන්න තියෙනවා. <clears throat> ඔය සක්මන කෙලවට ආසනයක් හදලා තියෙන්නේ. අන්නේ <clears throat> ඒ වගේ නිකන් වැක්කිරන නිදිමතක් එනවා. අය මොකුත් නැහැ. හිතා ගන්න බෑ හිතගෙන බුදියන්න පුළුවන් හිතනවා. <clears throat> සක්මණේ තමයි කෙරෙන්නේ නමුත් හිතගෙන බුදියන්න පුළුවන් තරමට එනවා. ඉතින් ඒ වෙලාවට උපදේශයේ තියෙන්නේ ඉඳ ගන්න යන්නත් එපා සක්මන් කරන්නත් එපා සුළු වේලාවකට විනාඩි දෙකකට ඒ තියෙන ආසනේ වාඩි වෙලා ඉන්නේ කියලා. ඉඳ ගන්න යනවා කියලා කියන්නේ පරියන්කයට යන්න එපා. භාවනාවට යන්න එපා. වාඩියක් විනාඩියක් දෙකක් වාඩිලා ඉඳලා මේ මේ ඇති වෙලා තියෙන මේ අලුත් తত্ত্বය මගහරිනකම් කටයුතු කරන්න කියලා තියෙනවා. ඒකල පස්සේ ආයෙ සක්මන්ටම යන්නේ කියලා තියෙනවා. හිතා ගන්න බෑ ඒ තරම් මේ මේ අවේලාවක් වෙන්න පුළුවන්. ඉරියව්ව සක්‍රීය ඉරියව්වක්. නමුත් වැක්කරන ඉදිමතක් වෙන වෙලාවක් තියෙනවා. සමහර වෙලාවල් වලට කෙලින් ඇවිද ගන්න බෑ වැනෙනවා. එහාට මෙහාට ඇතුළත සක්මනේ ඉන්නකොට බිත්ති හැප්පෙන්න හදනවා. ඒ තරමට වැඩි වෙන ගතියක් වෙනවා. සමහර විටක නම් කියනවා භාවනා කරනකොට අර වම දකුණ කියලා මෙනෙහි කරගෙන ගියේ එකනා වැඩි වැඩියෙන් දැනගන්න අදහසින් එසවීම තැබීම කරලා එසවීම යැවීම තැබීම කරලා ආදි වශයෙන් ඕනෑමට වැඩි මානසිකාර ක්‍රම වැඩි කරන්න ගියොත් ඒක දරා ගන්න බැරි කමටත් එනවායි කියලා. නමුත් සමහරට මෙනෙහි කිරීමක් කිසිම නොකර ගියත් ඒ වගේ වෙලාවක් එනවා. අන්නේ වෙලාවේදී මේ ඉඳගෙන හිටියානම් බේරන්න බෑ. ඉඳගෙන ඉන්නකොට ගොඩක් ඒකට වැඩි. නමුත් මේකෙදි උත්තරයක් වශයෙන් කියන්න තියෙන්නේ මේක පුද්ගලයාගේ දෝෂයක්වත් සතිය අඩුවීමක්වත් නෙවෙයි. හිතේ කලස් වේගන එනකොට සම්බර වුණේ නැත්තම් වීර්ය සති සමාධිය දෙක සම්බර වුණ නැත්තම් නැත්නම් සත් සමාධිය ලෙඩ සතියක් නම් සමාධියක් නම් අර වගේ හිත හැංගී ගන්න මට්ටමට නිදිමත ගතියකට එනවා. ඒකට අහවල් දේ කරනවා කියලා ස්ථිරසාර උත්තරයක් නැහැ. පොඩ්ඩක් ඒක මාරු කරගෙන ඒක නිකන් හෙලෙත්තාඩු කරගෙන ඉදිරියට යන ගමනක් තමයි තියෙන එක නිසා අපේ හදලා තියෙන සක්මන් වලදී හැම සක්මනකටම ආසනයක් නැහැ. උතුඩ කියලා බලන්න හැම එළි පහරේ හදලා තියෙන හැම සක්මනකම කෙලවර ආසනයක් තියෙනවා. ඒ ආසනේ තියෙන ඔන්න වගේ දෙයක් වුණොත් පොඩ්ඩක් වෙලා ඒකේ වාඩි වෙලා ඉඳලා අර මේ ගැම්ම කඩලා ආයෙ ටිකක් සක්මන් කරන්න ඕන නිසා ඒක කරලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව වඩන විට ඊතා සියුම් තත්වයකට ගොස් භාවනාවෙන් මිදෙන විට සමහර අවස්ථාවලදී නලලේ වේදනාවක් ඇති වී සමහර අවස්ථාවලදී එය හිතේ අමාරුවක් දක්වා වර්ධනය වේ. මේ කරුණාවෙන් පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර එකම ඉරියව්වේ එකම අරමුණක් තියා බලා ඉනකොට ඒ උඟාක් වෙලාට එන එකක් නෙවෙයි වරක් දෙකක් විතරක් එන එකක්. මේ එකම අරමුණකට හිත යොමු කරගෙන ඉඳලා පුරුදු නෑනේ අපේ හිතට. එනිසා එහෙම ගියාට පස්සේ ආය නන්නතර අරමුණ වලට ගිය ගමන් මේ දෙක සමතුලනය කරගන්න බැරි නිසා ඉසිකක්මක් වෙනවා. ඒක නිසා කියනවා පරියන්කේ නැගිටලා පරියන්කේ නැගිටලා කියලා නෙමෙයි. අරමුණෙන් හිත අයින් වෙලා නැත්තම් නැගිටින්න සැලසුම් කරලා නැගිටලා යන්න එපයි කියලා. විනාඩියක් විතර ඉඳලා හොඳට හරිබරි ගිහලා පట్టල වෙලා නැවතත් අර රුධිර ගමනය ස්වභාවික මට්ටමට එනකන් නැගිටින්න එපයි කියලා. වයසක ඇත්තෝ නැගිට්ටොත් එක පාට කඩාගෙනම වැටෙනවා. බැලන්ස් කරගන්නම බැරුව යනවා. ඒ තරම්ම අර එක තැනක වාඩි වෙන ඉඳලා නැගිටපු ඉරියව්වට මාරු වීම දරන්න බැහැ නිසා ඉඳගෙන ඒ කකුල් අතපය ටිකක් අත ගාලා මේ භාවනාවේදී ලේ ගමනේ තනිකරම සුසුම් අපතේ විතරක් සීමා වෙනවා. බාහිරට ලේන එක එන්නේ නැහැ. ඒ නැගිටපුවම වෙන එක පාරට ලේ ගමනේ බාහිර හැමට යනවා. ඒ දේ වෙන්න ඉඩ දෙන්නේ නැතුව නැගිට්ටොත් වැටෙන්න ඉඩ තියෙනවා. මම ගියා නිව් ජර්සි වල <clears throat> දැන් බෝධිහාමුදුරුවෝ ඉන්න බෝධි මොනාස්ට්‍රිකට ඒකද මහායාන ස්ථානයක්. එතන කොරියන් ජාතික වෙන්න ඕනේ නන්ස්ලා භාවනා කරනවා. තේරවාදී සංඝයාට හරියට සලකනවා. මොකද හේතුව බිකු බෝධි බෝධිහාමුදුරන්ගේ තියෙන සම්බන්ධතාවය නිසා. ඒගොල්ල පුදුම විදිහට ඉඳගන්න ඉස්සෙල්ලා යෝග ව්‍යායාම කරනවා. ඉඳගෙන ඉන්න ආසනෙදිම ඉස්සරහට උරුනමල පැත්තකට උරුනමල හොඳට මොනේ ක්‍රීඩා තරඟයට ගිය කෙනෙක් මේ වෝම් අප් කරනවා වගේ කරනවා. නැගිටලා ඉවරලා අත් දෙක දිගහැරලා හොඳට මේ ඔක්කොම මසාජ් කරලා හොඳටම හරි ගැස්සලා කරලා තමයි නැගිටින්නේ. එතකොට අර ලකලෑසියක් තියෙන එක පාට <clears throat> සම්පූර්ණ තැම්පත් ඉරියව් ඉඳලා එක පාට නැගිටිනවා නෙවෙයි. අන්නේ විදිහට මේ ඇඟ ඇඟට පොඩ්ඩක් අපි අර දෙක අතරමැදදී පොඩි සහයෝගයක් දෙන්න ඕනේ. පොඩි උදව්වක් කරන්න ඕනේ. එතකොට ඇඟෙන් කරදර ඉන්නේ. නැත්තම් ඒ ඒ ගලප ගන්න බැරි වෙලාවට තමයි අර පුංචි ඉසකක් මොකක් වගේ ඉන්නේ කොහොමඩක්වත් නොදැරි හැකි මට්ටමට එන්නේ නැහැ. හැමදාම එන්නෙත් නැහැ. වරින් වර එන්න පුළුවන්. ඒකට කරන්න තියෙන හොඳට නැගිටලා පොඩ්ඩක් ඇඟට ඊගාව මේ ක්‍රියාශීලී ඉරියවට යන්න ඉස්සලා තැම්පත්කමේ ඉඳලා පොඩ්ඩක් ඇඟ මට්ටම් පදම් කරන්න ඕනේ මේ ඊගාට එන ඉරියවට සූදානම් කරන එකයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ අද අලුයම භාවනාවේදී හතර වතාවක් ශරීරයේ සම්පූර්ණයෙන් කැඩි කැඩි යනවා දරුණා. මේ ෂණයකින් නැවතුණා. මේට හේතුවක් තිබේද? කරුණාවෙන් පහදා දෙන්න. මේ සියල්ල ගණන් නොගෙන මම ආනාපාන සතියටම සිත දැම්මා. තිරුවන් සරණයි. ඒක නිසා අන්තිමට කියපු වාක්‍යය තමයි අගය කරන්න තියෙන්නේ. <clears throat> මේ වගේ নানা ආකාර බහුරූපෝලං <clears throat> කරලා පෙන්නනවා. <clears throat> පෙන්නනවා දෙනවා, සද්දාසනවා, ගඳ දන්නනවා, රස දන්නනවා, කයි විවිධාකාර දේවල් පෙන්න මේ ඔක්කොම කරන්නේ සතිය කඩන්න. මේවා බුදුහාමුදුරුවෝ පෙන්නවා, දේවදත්ත පෙන්නවා, සතිය කැඩෙනවා නම් පරාදයි. රුවන්වැලිසෑය පෙන්නවා, අසුචි ටිකක් පෙන්නවා, සතිය කරනොත් පරාදයි. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ ඔය එන කෝලම් බල බල ඉන්න එක නෙවෙයි ඒ ඔක්කොම බහුරු කොලම් පෙන්නද්දී ඒ নানা ප්‍රකාර සෙල්ලම් ඇස්සේ මට තාමත් ආනපානේ බලන්න පුළුවන්ද කියලා බැලුවොත් එයාට තේරෙනවා දී යටින් ගින්දර ගෙනියන්නත් පුළුවන් වෙනවා ආනපාන සතිය හරහා. කිසි බය වෙන දෙයක් නැහැ මේ කොයි දේ ආවත් ඒකත් එක්ක හැප්පෙන්න ගිහිල්ලා අඳුර ගන්න ගිහිල්ලා මේක හොඳයි නරකයි කියලා මනින්න ගියොත් කොයි එකත් කෙලෙස්. මොනම දෙයක්වත් දෙන්නේ නැහැ භාවනාවට උදව් පිණිස එන හරියක් එන්නේ කරදර. ඉතින් අපි හිතනවා නෑ රුවන්වැලි සෑය දකින්න කොහොඳයි. අසුචි ටිකක් දකින්නට වැඩිය කියලා. රත්තරන් දකින්න හොඳයි අසුචි දකින්නට වැඩිය. දේවදත්ත දකින්නට හොඳයි බුදුහාමුදුරු දකින්න කියලා. කියන්න දෙන්නේ කැයි ගෑනිත් එකයි හොටු ගෑනිත් එකයි. කැයි ගෑනි දාලා හොටු ගෑනි අරගෙන නැති වැඩක් නැහැ. ඔය කොයි එන එකක් නෙවෙයි ගිවිසගත්ත ආනාපානෙත් එක්ක ඉන්න එකයි තියෙන්නේ. ඉන්න පුළුවන් නම් ලකුණු 100ට 100ම හම්බ වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මීට පෙරද මෙම භාවනා මධ්‍යස්ථානයේ පුහුණුවලදායෙක්මි. දැනට ගෙදරදී දිනපතා පෑ 3ක් 4 කාලයක් භාවනා පුහුණුවේ යෙදෙමි. පරයන්ක භාවනාවේදී සිත හොඳින් සමාධිගත වේ. සිත බොහෝ දුරට කෙලෙසුන්ගෙන් තොරය. භාවනා කරන අතරතුරදී වරින් වර සිතුවිලි පහළ වුවත් ඒවායින් සතියට එතරම් දුරට බාධක නොවේ. විමුක්ති සුවය සිතට දැනේ. සක්මන එතරම් ප්‍රගුණ කර නොමැති නිසා සක්මනේදී සිතත් ගතත් ඒකාත්මික වීම එතරම් සතුටුදායක නැත. පරියංකේදී දෙපාවල ඇතිවන වේදනා නිසා භාවනාව කරන අතරතුරේදී ඉරියව්ව වෙනස් කිරීමට සිදුවීමට තරමක බාධාවකි. ඒක ප්‍රශ්නයක් විදිහට නෙමෙයි ප්‍රකාශයක් විදිහට ලියලා තියෙන්නේ. අර එක තැනක ලියලා තිනවා මට ආනපාන සතිය නැත්තම් අරමුණේ හිත පවත්නකොට හිතවිලි එනවා. ඒ හිතවිලි එච්චර බාධාවක් කරගන්න නැතුව නැත්නම් ඇවිල්ලා පළච්චාවයි. Tamanda අරමුණේ ඉන්න පුළුවන්කමක් තියෙනවා කියලා වාක්‍යයක්. ඒ වගේ තමයි කකුල වේදනාව හිතවිලි වේදනාව ඒකත් ආනාපානිය අතරමේදී හිතවිලි වේදනා දිහා බලන්න පුළුවන් නම් ආනාපානයේ හිතවිලි ආනාපාන වේදනා ආදි වශයෙන් දෙක දෙකක් ගැටීම දෙක සංසන්දනය සඳහා වර එක හිතවිලි වෙනවා වර එක වේදනාව වෙනවා වර එක සද්ද වෙනවා අන්නේ ගැටුම තියේදී තමන්ගේ ප්‍රමුඛතාවය ආනාපාන දීගෙන යනවනම් එතකොට සතිය බාධා වෙන හුඟක් අඩුයි. අපි හිතමු වේදනාව වැඩිකම නිසා ඉරේ මාරු කොටයි කියලා. නමුත් ඒ මාරු කරනට නැවතිල්ල මාරු කරනවා නම් යෝගාවචරයක් විදිහට මාරු කරනවා නම් පරීක්ෂා කරලා බලන්න පුළුවන් මාරු කරාට පස්සේ සතිය කැඩෙන්නේ නැහැ. හුඟක් වෙලාවට කැඩෙන්නේ නැහැ. කැඩනවා කියලා හිතුවොත් නම් කැඩෙනවා. කැඩෙන්න අවශ්‍යතාවයක් නැහැ. තමන්ට මේ දන්නව හේතුව මේ කකුල අමාරුයි. එක තැනක තඩිස් වෙලා තියෙන්නේ ඉඳගෙන ඉඳලා. එනිසා මේ සතිය බාධා වෙලා තර්ජනය වෙලා ආනපණ්ඩ හිත යන්න වේදනාව උග්‍රයි. ඒකෝර තමයි දන්නවා මේ චේතනා නිසා මම මේ ක්‍රියාව කරනවා. ඒ ක්‍රියාව නැවතිල්ල කරන්න කියලා. කකුල වෙනස් කරන එක, ඉරියව් වෙනස් කරන එක. ඊට පස්සේ ආයේ <clears throat> නැවත අරමුණට ගියොත් යන්න පුළුවන් නම් බැලුවොත් සතිය එච්චරම කැඩෙන්නේ නැහැ. නිසා මේ නිදාගත්ත දරුවෙක් ගිහිල්ලා කරේ බුදියා හිටපු දරුවා ඇඳේ තියෙනකොට නැගිටි නිඳා නිඳ කඩන්න නැතුව තියන්න අම්මා දැනගන්න කකුල් දෙක පුන්නපු දරුවා කකුල් දෙක ගිහිල්ලා ඇඳේ තියෙනකොට බබා නැගිටිනවා නම් බබාගේ දෝෂේ නෙවෙයි අම්මගේ දෝෂේ අම්මා දැනගන්න ඕනේ දරුවා නිඳ කඩා ගන්න නැතුව ගිහිල්ලා තියන්න ඒ වගේ මේ හදාගත්ත සතිය කඩා ගන්න නැතුව ගෙනියන්න මේ මේ වගේ මේ අකට විකට හරහා තමයි අපි තේරුම් ගන්නේ ඒ නිසා මේක එච්චර ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. ඉතින් මාරු කරා සතිය කැඩෙන්නේ නැති බව මම උත්සාහ කරනවා. එහෙම නැත්නම් මට අත්දකින්න පුළුවන් කියන්න පුළුවන් නම් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් මාරු කරමින් පවත්තන සතියත් ඉතින් මාරු නොකර පවත්තන සතියත් අතර බැලුවොත් ඉතින් මාරු කරමින් පවත්තන සතිය වඩා කාර්යක්ෂමයි. වඩා දක්ෂයි. වඩා හුරු බුටි ඉරියව් මාරු නොකර පවත්වන සතියට වඩා කියලා කියන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාවේදී සුළු වේලාවකින් සිත සංසුන් වී ආනාපානයේ සියුම් වී විගස ශරීරය පැද්දීමට පටන් ගනී. පැද්දීමට ඉඩ දුන් විට ආනාපානය එම අවස්ථාවේදී නොදැනේ. පැද්දීම අවසන් වූ විට නැවත සියුම් ලෙස ආනාපානය බැලිය හැකිය. පරියංක කීපයක කීපයකදීම මේ සිදුවේ. කරුණාකර ඉදිරි පියවර පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි. මේකෙම ලියලා තියෙනවා <clears throat> පැද්දීම් පටන් ගන්න ඉස්සලා ආනපානෙ පෙන්නවා පැද්දිලා නිසින්ින් දෙුණාට පස්සේ එයා නතර වුණාට පස්සේ නැවතත් ආනපානෙ පේනවා නම් අපිට කියන්න පුළුවන් <clears throat> පැද්දෙන් ඉස්සලා සතිය තිබිලා තියෙනවා ආනපානෙ තිබිලා තියෙනවා පැද්දුණාට පස්සේ සතිය තිබිලා තියෙනවා ආනපානෙ විදිලා තියෙනවා එහෙමනම් මේ දෙක අතරමැද මොන්නව තිබුණත් කෙලසිලා නැහැ නිසා ඕනේ අංජබජල් එකක් වෙන්න ඉස්සලා සතිය නම් උනාට පස්සේ සතිය නම් මතක තියාගන්න ඒකෙන් අපිට හානියක් වෙලා නැහැ. ඒ නිසා නඩන්න කියන්න ඕනේ තොවිලයක්. ඕනේ කෙලෙසකට එන්න කියන්න. ඕනේ හිතවිල්ලකට එන්න කියන්න. ඕනේ වේදනාවට එන්න කියන්න. එnde ඉස්සල්ලා සතිය නම් ආවට පස්සේ සතිය නම් ඒ අතරමැද තිබුණු කැලේ කිසිම හානියක් වෙලා නැහැ. මේ විදිහට අපිට සතියේ තියෙන ආරක්කපච්චුපට්ඨානේ අපිට ආරක්ෂාව ලබා දෙන ගතිය තමන්ට දැනගන්න පුළුවන් මේ මැදත් මුලත් අගත් දෙක සතිය නම් මැද සතිය නැතුනට ප්‍රශ්නයක් නෑ මේක මේ රසවත් එහෙම නැත්නම් මොහිත් ගන්නාසලු නිදර්ශනයකින් අටුවාචාරින් වහන්සේ පෙන්වන මිගපද වළංජන ක්‍රමය කියලා. මිගපද වළංජන ක්‍රමය කියන කියන්නේ <clears throat> දුන්නින් විදපු මුවෙක් ඒ දුන්න කාගෙන යනවා. ඒක වැද්ද දානවා. එතකොට වැද්ද කරන්නේ ඒ සතාගේ කුර ලකුණු දිගේ එලවනවා. වරින් වර ලේ විදුත් වැටලා තියෙනවා. ඉතින් මේ එලවගෙන එලවන යනකොට වැද්දා මුවත් එක්ක වැඩි දුරස්ත වෙන්න දෙන්නේ නැහැ. පුළුවන් තරම් වේගෙන් එලවනවා. එලවනකොට නමුත් මුවා එහෙන් දානවා මෙහෙන් දානවා කලහයන් දෙනවා. ඒ නිසා සමහරට මුවත් එක්ක දුරස්ත වෙච්ච ගමන් අටුවචාන් මතක් වහන්සේ කියනවා මුවා ගල්තලාවක් උඩින් දුවනවා දැන්. ඒතර ගල්තලාවේ මූල ලකුණු නැහැ. කුර ලකුණු නැහැ. ගල්තලාවට පයින්නකොට කුරේ තිබුණ වැලිය අර ටිකක් පෙනේ. ඊට පස්සේ ගල උඩ කුර ලකුණු නැහැ. නමුත් මුවා මො වැද්ද දන්නවා මෙතනින් මේ සතා රිංගුවා නම් ඒක අලිමංකඩෙන් යන්නෙත් නැහැ. කොටි මංකඩෙන් යන්නෙත් නැහැ. මීමින්න මංකඩෙන් යන්නේ. ඔක යන්නේ මුව මංකඩේ. මුව මංකඩ අඳුරන්නේ වැද්දා විතර. එයා දන්නවා මෙතනින් පැන්නනම් ඔයා ගැලරි රිංගන්නේ අතනින් තමයි කියන්නේ. වටපිට බැලිලක් නැතුව එහා පැත්තට ගිහලා මු ආයෙත් කුර ලකුණු දැක්කනම් ඌ ගල උඩින් ගියත් එක අපිට උනා අලේ උඩින් ගියත් එක දැන් පිළ උඩින් ගියත් එකයි. දැන් ආයෙ මු ආතේ. නොබෝ වෙලාකින් අල්ලා ගන්න පුළුවන්. අයියෝ මොක ලකුණු නැහැනේ. <clears throat> නැති වුණානේ කියලා ගල උඩ තෙවර බහන්න පටන් ගත්තොත් වැද්දා. ඒක වැද්දෙන්නේ නෙවෙයි. ඒක නිකන් මේ કૃතිම වැද්දෝ. සංකා ගොඩාක් ඉන්නේ કૃතිම වැද්දෝ. මේ මොයංගනේට ගියාම වැඩි භාෂා දෙක තුනක් අල්ලන ඊගා කනවා. ඒ කෘත්‍රිම වැද්ද උණ්ඩ දඩයන් තේරෙන්නේ නැහැ. නියම වැද්ද දන්නවා ගල උඩින් සතා ගියාට යන්න ඉස්සලත් කුරලක්ම තියෙනවා ගියාට පස්සෙත් කුරලක්ම තියෙනවා. ඉතින් අර මිඟපදය මුර්ගයාගේ පාද වළංජනය මූලකුණු කුරලකුණු මැද නැතුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට මුලයි අගයි දෙකේ සතිය තියෙනවා නම් දඩේ මතේ. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාවට සවන් දෙන දෙන මට තේරුම්ගත් දෙයකී සතිය පිහිටීම ඉතා වැදගත් දෙයක් බව. එම නිසා නිතරම සතියෙන් ඉඳීමට වෑයම් කරමි. රාජකාරී කරන විටද මම මෙසේ අවධානයෙන් සිටිමි. වෙනදාට වඩා මම මගේ සිතුවිලිවල ස්වභාවය සිතුවිලිවලට හේතු කුමක්දයි දැන් හඳුනාගත හැකි. හැකි වී ඇත. විතක ඊර්ෂ්‍යාව තරහා වෛරය නිසා මම නොඑක් විදිහේ ක්‍රියා කළමුත් දැන් මට ඒ අවබෝධ වේ. නමුත් මෙම තරහා සිටිවිලි එම තාම එහෙම නැවතී නැත. එය එන බව පමණක් අවබෝධ වී ඇත. අවබෝධයේ පමණක් ඇති නිසා මම ඒවා බැලිය යුතු ඇත. මෙය කෙසේ කිරීමෙන් අඩු මැඩලිය හැකි දයන්න පහදා දෙනු මැන. ත්වන් සරණයි. මේකෙදි තියෙන ලෙඩක් තිබිලා තියෙනවා. අඳුන ගන්න නැතුව දැන් ලෙඩේ අඳුනගෙන තියෙනවා. අපිට කරන රෝග නිర్ణයක් වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් මොනවද බෙන්න ඕනේ බේත කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේක දන්නවා මේක හෙපටයිටිස්. එහෙම නැත්නම් මේක මැලේරියා. මේක මේ කහ වුණ මොකක් හරි කියලා. ඊට පස්සේ ඔය වෛද්‍ය පොතක් ගත්තම හරි ලේසි මේ ලෙඩේ තියෙනවා. මේ බේත ඒක ඒකට වෛද්‍යවරයෙක් ඕනේ. ෆාමසිස් කෙනෙකුට දීපු ගමන් දන්නවා. බුදුරජාණන් වහන්සේගේ තියෙන විශේෂත්වය තමයි රෝගය හඳුනා ගැනීමමයි බේත. දිත් දසනා පහතප්පා. දැක්ක පමණින්ම ඒ ලෙඩෙට ඉන්න බැරුව යනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් සුපර් මාකට් එකට ගිහිල්ලා නිතරම බඩු හොරකම් කරන හොරෙක් ඉන්නවා නම් ඒ සුපර් මාකට් එක දාන්නවා මේ මිනිස්සේ ආරසාව හරහා පැනලා ගිහිල්ලා හොරකම් කරන්න ඇති. ඒ නිසා කවදා හරි රහසුතු සේවාවක නිලැඳුන් අඳුර නැති කෙනෙක් පාරිභෝගිකයෙක් වශයෙන් රහසුත්තු සේවාවට දාලා ඒ මනුස්සයා මෙයයි හොරා කියලා දැනගත්ත දවසේ ඉඳලා ආයෙ හොරා එන්නේ නැහැ. ආයෙ කවුරුත් කියලා කියන්න ඕන කමක් නැහැ. දැන් මං අහුවෙලා ඉන්නේ කියලා දන්නවනම් ආයෙ හොරා අල්ලන්න දඟලන්න ඕනේ නැහැ. හොරා දැනගත්තම නෙමෙන්නේ. ඒ වගේ මේ කෙලෙස් වල තියෙන මහ චපල මහ කොන්දපණ නැති නන් මේ කිසිම චාරයක් නැති දෙයක්. අපි මේවා සමාදන් වීමෙන් තමයි ඒවට පණෙන්නේ. කෙලෙස් තුප්පහි කළා හලකලා කතා කරුවා සති ඉස්සරහට තියලා කෙලෙස් වල කිසිම කොන්දක් නැහැ. බුදුරජාණන්සේ කියලා තියෙනවා සඳහන් කරලා තියෙනවා කෙලින් කරගත්ත සතිය සීමාර පර්වතයත් මහණි දෙකට බලන්න පුළුවන් මේ තුච්ච අවිද්‍යාව ගැන මොන කතාවද කියලා. අපිට මේ පේන්නේ අවිද්‍යාව හිමාල කන්දරතේ ලොකු වගේ. ඒකට තමයි අවිද්‍යාව කියන්නේ ඇත්තටම. අවිද්‍යාව මේ උදේ විසිකොන කෙල පිටත් තරම්වත් ගණන් ගන්න දෙයක් නෑ. සතිය ඉස්සරහට ගත්ත ගමන් අර ඔක්කොම පච වෙලා යනවා. අපිට වෙලා තියෙන අපි සතියට වැඩිය අවිද්‍යාව අදහනවා කෙලෙස් අදහනවා ඌව ගැන කතා කරනවා ඌව ගැන කට කතා පතුරු ඉන්න ඉන්න කෙලෙස් වැඩෙනවා ඒ නිසා පිටිමැදට අයිලගෙන නැතර කරුවා නම් තෝ තමයි හොරයි කියලා වෙන දඬුවම් කරන්න ඕන කමක් නැහැ ඒ නිසා බුදුරජාණන්සේගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය මේකම වෙන විදියකින් ඔය අයින්ස්ටයින් කියන ගණිතඥයා ලිව්වා. එයා තමයි ගියේ සත වර්ෂේ පාරච්චි ලොකු විද්‍යාඥයා. ඕනෙම ගාණක් හොඳට කියවලා බලනකොට උත්තරේ තියෙනවා ඒක. ගාන හොඳට කියවපන්. ගාන තේරුම් ගත්ත නම් උත්තරේ තියෙනවා. අය වෙනම ක්‍රම ඕනේ නැහැ. ගාන කියවන්න නැතුව තේරුම් ගන්න නැතුව හදන්න බෑ. එයා හොඳට ගාන දිහා බලපන්. ගාන තේරුම් ගත්තා කියන්නේ උත්තරේ තියෙනවා. මේ මනුස්සයා ඊට පස්සේ ලියන්නේ උත්තරපත්ත පරීක්ෂා කරන මිනිහට ඒත්තු ගන්නට. දැන් මිනිහා ගාන හදලා ඉවර උත්තරේ බලපුවා. එනිසා අපිට තියෙන අපි මෙතෙක් කල් ප්‍රශ්න දිහා බලලා නැහැ. අපි දුවයකට විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්න ඕනේ මානසික වෛද්‍යවරයෙක් ඉන්න ඕනේ බැංකු මැනේජර් කෙනෙක් ඉන්න ඕනේ රක්ෂණ සංස්ථාවක් දෙන ඒගොල්ලෝ බලයි මම ගාමිණි පොන්සේකයි මාන්නි පොන්සේකයි බල බල ඉන්නවා ඉතින් එතකොට වෙන්නේ මොකද්ද අර කෙලස් ටික නගිනවා තමන් පිළිබඳ දැනුමක් නැහැ දැනගත්ත දවසෙත් හිතනවා නැද්දකින් බලන්න බලන්න හම්බෙලා දින කුණුමයි කෙලස්මයි පංචස්කන්ධෙමයි අසුචිමයි කේසාලෝමා නකාදන්ත චෙක්කුණු පංචස්කන්ධේ ශරීරය හරි ශෞතු කිය කිය ඉඳින් ඉන්නවා එව්ව හරියන්නේ ඕකේ එකක් හරියට හොඳට බැලුවොත් උත්තරේ තමයි. මේ නිසා මේ දැනීමම බොහෝමම තියේදී කිසිම උත්තරයක් අපේක්ෂා කරන්නත් එපා. බේතක් අපේක්ෂා කරන්නත් එපා. කෙලෙස් වලට එන්න අරින්න. මේකට ඥානපෝනික ස්වාමීන් වහන්සේ උපමාවක් දෙනවා. ඒ හොඳම පොතක් කියවලා බලන්නේ Power of Mindfulness කියලා ලියච්ච පොතක්. ඒක සිංහලට දාලා තියෙනවා සත්‍යමත් භවයේ බලය කියලා. ඒකේ කියලා තියෙනවා යක්ෂ වැඩකම් කරන වෙජ්ජම් කරන යකදුරාලා හොඳටම දන්නවා මේ වැඩ කරන්නේ සීරි මස්සිනාද ඔඩ්ඩි මස්සිනාද කියලා දන්නවනම් නම කියලා කතා කරුවොත් ඌට ඉන්න බැරිලු ආයේ. යකාගේ නම කියලා කෙලින් කතා කරන්න පුළුවන් නම් ඕනේ එකෙක් බයයි. <coughs> දුවන්න ගියොත් එළවෙලව කනවා. <coughs> ඕනේ එකේ කෙළවෙලව කනවා. කොන්දපන් නැති බව දන්නවනේ දුවනකොට කෙලිප කතා කරලා තෝ අහවලාද කියලා ඇහුවොත් එහෙම සලූට් එකක් ගාලා යස් කියනවා. ඊට පස්සේ උගේ බල ඉවරයි. නිසා ගෙදරට පොලිස් කාර්යයක් ආවට කලබල වෙන්න එපා. අහන්න මේ ඩෙන්ටි කාඩ් පොඩ්ඩක් දෙන්නේ කියලා. එයා වග කිය එයා ගෙදරකට එන්න ඉස්සලා වග වෙන්න ඕනේ පොලිස් කාර්යයෙන් ඇහුවොත් වගේ ඩෙන්ටි කාඩ් එක දෙන්න කිව්ව. ඉතින් හොරෙක් නම් වහපු ගමන්ම ඌ යන වෙන්නේ. එයා ඕනේ නිලධාරියෙක් ඕන කෙනෙක් තම ළඟට ආවට අපිට ප්‍රවේශිකමේ අයිතියක් තියෙනවා. ඔයාට රාජකාරී කරන්න පුළුවන්. හොඳ ඔයා කවුද? එයාට ඔප්පු කරලා දෙන්න බෑ කන රත් වෙන්න ගන්න එකයි තියෙන්නේ. එහෙම අපේ පැත්තේ හොඳ ලස්සන කතාවක් ගියා. අම්මා මල්ලත් වැඩ කරනවා. දුව අනියම් ප්‍රේම සම්බන්ධයකින් දරුවෙක් ඇති කරා. ගමේ වසන්න බෑ. ඒක අලි අවුලයි ඊට පස්සේ ගම මාරු කරා. වෙන කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඒ ගෙදර ප්‍රශ්නකදී පොලිස් කාර්යයක් ඇවිල්ලා ගේ පරීක්ෂා කරන්න ඕනේ කියලා. අම්මා කියලා තියෙනවා එහෙම දෙන්න බෑ. මහත්තයා කවුද කියලා. දෙල්ලම් කරන්න එන්න එපා. මම පොලිස් කාර්යයක් කියලා අර නේද හත්තන් දා. ඊට පස්සේ ඔහොම කියලා ආපු කෙනෙක් නිසා ළමෙක් හම්බ වෙලා තියෙන්නේ දැන්. කරුණා කරලා මහත්තයා කවුද කියලා කියන්න. ඉවරයි. එතකොට පොලිසිය කැප් එක බිම තියලා සලූට් එක ගහන්න ඕනේ. අම්මා කියන කතාව ඇත්ත ඔය. කාට කාටවත් ගිටරින් ගන්න දෙන්න බෑනේ. කෙල්ලේ ගේ ඉන්නවනේ. ඒ වගේ කොයි එක ආවත් මොන පෙනේ පුම්බගෙන ආවත් ආන්න මේ Taman කවුද? ඇයි මේ ආවේ? ඒ වගේ ඕන කෙලෙසක නම කියලා කතා කරන්න පුළුවන් නම් කෙලෙස බලේ හැමම උලම්බයි. ඒ තරම්ම මේ සති ආලෝකේ ඒ තරම්ම කෙලෙසට මූණ දීම ඒ තරම්ම එළඹ වාසය කිරීම ඒ තරම්ම ක්ෂණ සම්පත්තිය සංසාර පුරා ඇති කරපු මෝහ පටල එක චිත්තක්ෂණෙන් කපන කෙලස් කංසාරයක් එකතු කරපු කෙලස් එක චිත්තක්ෂණයෙන් කපනවා එහෙව් බලවත් සතිය දන්නේ නැතිකම තමයි අපේ තියෙන අපි මේ දඬුවම් විඳින්න හේතුව. අපි මේ දුක් විඳින්න හේතුව. මානසික අසහනට හේතුව අපි සතිය දන්නේ සතිය දැනගත්තා නම් ඒක මැජික් බලයක් තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ දැනට මම සක්මන් භාවනාවේ යෙදෙන විටදී වම දකුණ යයි සිතමින් ප්‍රවිෂ්ටයක් ලබා ගනිමි. මෙසේ දිගටම ඒ ආකාරයට සක්මන කිරීම ප්‍රමාණවත්ද? එසේ නැතිනම් මේ කෙසේ වැඩි දියුණු කර ගැනීමට හැකිද? පියවර තබන වේගය ඉක්මනින් සිදුවිය යුතුද? එසේ නැතිනම් ඊතා සෙමින් සිදුවිය යුතුද? ඊට කරුණු පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තිරුවන් සරණයි. පසු කොටසට නම් කියන්න දෙන්නේ නැවතත් බණපති අහන්න. ඒක ඔක්කොම මේ ප්‍රශ්නවලට උත්තර දීලා තියෙනවා. මුල් කොටතර කියන්නේ තියෙන්නේ මේ විදිහට ඇවිදිනකොට මොනවද දැනෙන්නේ කියලා කියනවනම් මට කියත හැකි මෙන්න ඒ කාට කරන දෙය. තමයි මේක කෙරුවා මොකක්ද හම්බෙච්ච ප්‍රතිඵලය. එහෙම නැත්නම් අත්විදින දේ. ඒක නැතුව මේ මගෙන් නතර කරනවා නම් බුරුමි ස්වාමීන් වහන්සේ කියන්නේ උත්තර පත්‍රයේ ගාණක් ලියලා තියෙනවා. ගණන සුළු කරලත් තියෙනවා. උත්තරේට ඉරි ගහලා නැහැ. එහෙනම් ලකුණු කැපෙනවා. උත්තරේ මේකයි කියලා උත්තරේට ඉරිදෙක ගැව්වොත් තමයි දන්නේ මේ මිනිස්සේ අන්තිමට ගිහිල්ලා ඉතන ඌ දන්නවා මේක උත්තරේ බව. ඒතෝ ගාන සුළු කරලා උත්තරේට ඉරිදෙක ගැව්වේ නැත්තම් ඉරිදෙක ගහපු නැති නිසාම මුළු ලකුණු ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙතනදී වම තියලා තියෙනවා වම දැනගෙනත් ඉන්නේ නැති මෙනෙහි වෙලා දකින්නත් දෙත් ඒක ලියලා නැහැ. මොකටද භාවනා කරන්න කියලා එයා දන්නේ නැහැ. නැත්නම් භාවනා කරනකොට සක්මන් වල දැනිච්ච දේ කමඨාන් සුද්ධ කිරීමේ අත්‍යවශ්‍යම කොටස. වැද්දගත්ම දේ. ඒක ලියන්නේ නැත්නම් නිකන් අලිය ගිලපු දියුල් ගෙඩියක් වගේ. ඇතුලේ මොකුත් නැහැ. ලස්සනට ගෙඩිය තියෙනවා. පුස්ස. ඒ නිසා මේ පළවෙනි කොටසට තමයි සක්මන් මේ විදිහට කරනකොට ලැබුණේ මොකද්ද කියලා කියනවනම් මෙවැනි සාකච්ඡාවට උඟාවක් වටිනවා මම ආරාධනා කරනවා. ඒ ප්‍රශ්න කරු මේක ප්‍රශ්නයක් නෙවෙයි නං බලපෑමක් නෙවෙයි නං මේ විදිහට සක්මන් කරන මොනද වැටෙන්නේ කියලා ඒක තමයි ඉස්සරහා පාරට පෙරමග පෙරලකුණ. ඉතින් ඒසයතරතුර එකතු කරන්න කැමති නම් සභාවට මම කැමතියි. මයික් එක තියෙනවා කතා කරන්න. අත උස්සන්න අවශ්‍ය කෙනා. එහෙම බයයි නම් ලැජ්ජයි නම් හැංගිලා ඉන්න ඕන නම් අපි ඒ නඩුව විසිකරනවා ඊගා නඩුවට යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව වැඩිීමේදී හුස්ම රැල්ල netතුණී වීයයි. සිතවිලිද පහළවන නමුත් සියුම්ම හුස්ම රැල්ල හොඳින් වැටහේ. මින් පසු සිත අප විසින් විදර්ශනාවට නංවා ගත යුතුද නොයසේනම් નિરાයාසෙන් ආනාපානය මගින්ම සිත ඒ தത്വයට පත් කරන්නේද අන්නාවෙන් පහදා දෙන්න ඉස්ලා සිටිමි වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා යම් ප්‍රමාණයක් තියෙනවා ඉස්සරට වැඩි තොරතුරු තමන් ආනාපානි ගත්තා ඒ ආනාපානි ගත්ත නිසා ඔය කාමයේ කාම සංඥා අයින් කරලා දැන් ආනාපානි ඉන්න පුළුවන් ඒ අමතරින් කියනවා බලානින්න ඉන්න ඉන්න ආනාපානි ගිවන් වෙනවා කියලා ඕක තමයි කියන්නේ කෙලස් ගෙවනවා කියන්නේ. ඕක තමයි මේ ක්ෂය වෙන හැටි බලනවා කියන්නේ. ඕක තමයි වැය වෙන හැටි බලනවා කියන්නේ. ඕක තමයි Nirodhe බලනවා කියන්නේ. ඒක දිගටම යන්න යන්න මේ සුද්ධ විපස්සනාවක් තමයි වෙන්නේ. ඔයිට වැඩි ආය ලේබල් ගහන්නවක්වත් ඕකට වෙනම තොවිල් කරන්නවක්වත් ඕනකම නැහැ. ඒ නිසා මේ ගත්ත මේ දර්ශනය, ගත්ත මේ නිරීක්ෂණය, ගත්ත මේ සත්‍ය විද අඛණ්ඩව කරගෙන යන්න මේක සැකකරන එක තමයි මේ හරිද වැරදිද සමතද විපස්සනාද කියලා සැක කරන එක ඉතින් පෑදීදියට බොරදී එකතු කරනවා කියන එක තමයි කියන්නේ. නමුත් හුඟ දෙනෙක් මෙතනදී අන්දමන්ද වෙනවා. මොකද මේ අලුත් තැනකට හිත යනකොට අපේ හිත හරි බයයි. අපේ හිත කැමති නෑ නොදන්න දන්න නොදන්න ශීශ්‍රයට යනකොට. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? කවදාවත් හිත අලුත් වෙන්නේ නැහැ. මොකද අපි අර දන්න යකා හොඳයි නොදන්න යකාට වැඩිය කියලා මම දන්න කණවැද්දුව හොඳයි නොදන්න දිගට වැඩිය කියලා පරිදු කණවැද්දුව කකා ඉන්නවා. ඒ නිසා ඉදිරියට යන්න නම් සෙල්ලක්කාර වෙන්න ඕන. ඉදිරියට යන්න නම් බාල දක්ෂිකාවක් වෙන්න ඕන. නැත්නම් බාල දක්ෂයෙක් වෙන්න ඕන. ඉතින් මම රිදෙන්න කියන්නේ මං කියන්නේ පිරිමියෙක් වෙන්න කියලා. ඉතින් මට වයින්නවා මේ සෙල්ලක්කාර වෙයල්ලා කඩාන බලයල්ලා මැරෙනවනේ මැරිච්චා. පිස්සු වෙන පිස්සු වෙච්චා. ඔය අනේකයි තියෙන්නේ. ආපහු හැරලා බලන්නේ හරිද මේක බලන්න සමතද බලන්න විපස්සනා බලන්න යනමයි කියලා කියන්නේ අර ගමන අහුවෙච්ච වෙලාව කරගන්න නැතුව ගෙදර යනවා. ඊයර මිනිස්සේ කෙනෝලි හැමදාම පන්සලට. ඉතින් ආපුවාම <coughs> බොහොම සද්දාවන්තයි. හැමදාම හාමුදුරන් කියනවානේ හාමුදුරන් තේරෙන්නේ හාමුදුරන් අපිට නිවන් දකින්න තියෙන ආසාව. ඒකයි මේ වැඩ අතහැරලා දාන දෙන්නේ. ඒකයි මේ සිල් රකින්න කියලා හැමදාම කියනවලු. ඊට ආමඳුර එක දවසක් කරලා උපාසමත ඔය ඇත්තටමද කියන්නේ කියලා වань. ඊට පස්සේ කිව්වලු අනේ ස්වාමීන් ඇයියේ මහන්නේ මම ඔබ හන්ද කොච්චර කල් නඳුනද ආයෙනම වාඩි වෙන්න මං දැන් නිවන් දක්කනවා කිව්වා. ඒකවලු පිස්සු දාන්නේ පවුලට කියලා එන්න බැරනවා ගෙදර ගිහින් එන්නම් කිව්වා. ඇත්තටම නිවන් දකින්න කතා කරන්නේ. මේ රට්ටු කියන හින්දා කියනවා මාත් හරි කැමති නිවන් දකින්න කියලා. නිවනට කිට්ටු වෙනකොට පස්ස පැත්ත වෙවුලනවා. හීන් දාඩිය දානවා. මොකද හිතානින්නේ නිවනත් අර වෙනදව හම්බ වෙන විදිහේ ලාභ සත්කාරයක් වෙයි කියලා. නිවන කියන්නේ කරකවලා තැරිලා. අපි දන්නේ නැති ශේස්ත්‍රයක්. ඉතින් දන්නේ නැති ශේස්ත්‍රයට යනකොට හිතාගන්න ආශා කරන්න දෙයක් නැහැ. ආශා කෙරුවා සංසාරේ දැන් ආශාව නැති වෙලා යනවා. ඒ වෙලාවට තමයි සද්දා ඕනේ කරන්නේ. ඒකට තමයි වීර්ය ඕනේ කරන්නේ. ඒකට තමයි සතිය ඕනේ කරන්නේ. ඉතින් ඒ වෙලාවේ තෙපර බහණ්ඩයි පවුලෙන් අහණ්ඩයි කතා කරලා හිටියොත් ඉතින් නිවන ඇවිල්ලා කතා කරලා යනවා ඉතින් ඔබ එන්නේ හිවාවා ඉතින් දැන් ඔබ එපයි කියන ඉතින් මම යන්යන් කියලා නිවන ආපහු යනවා ඒ නිසා අපි මේ වගේ බුදුවරු කී ලක්ෂයක් වකින්න ඇත්ද කොච්චරකල් භාවනා කරන්නද හැම භාවනාවකදීම නිවන එනවා හැමදාම කියනවා මං ඊගාව පරියන්ක වෙනකම් පොඩ්ඩක් ඉන්න බැරිද දැන් මේ ඉන්න එපා කියලා නැගිටිනවා. ඒකල කියනවා අවුරුදු මේ බුදුහාමුදුරු ඉන්න කාලේ කියනවලු මිනිස්සු මේ ඇඟිල්ල නියපොතු අඩි එකමාරක් වෙන්නකන් තපස් රැකලා තියෙනවා කියනවා. කොණ්ඩ බිම ගෑ වෙනකන් තපස් රැකලා තියෙනවා කියනවා. හැබැයි දැකපු දෙයක් නැහැ. ප්‍රජාපති ගෝතම බුදුජානනාථ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ලෝකෙට පහළ වෙනකන් මිනිස්සු තපස් රැක්කා ස්වාමීන් වහන්සේ නියපොතු අඟල් ගාණක් වැඩෙනකන් ඔබ වහන්සේ ඉන්නේ ඉස්සලා මිනිසු බින්සු භාවනා කරා ස්වාමීන් මුල් ඇඟ උඩින් වැඩෙනකම්. ඔබ වහන්සේ ඉන්නේ ඉස්සලා ලෝකේ ස්වාමීන් කෙස් බිම ගෑනකම් බාන කර එක එක්කත් නිවන් දැක්කේ නැහැ. ඔබ වහන්සේගේ සාසනය හත් අවුරුදු මල් මද දැරිවියෝ නිවන් දැකලා තියෙන ස්වාමීන් බය නැතුව ඉදිරියට ගිහින් ඉඳා. තයිපරවාන ගත්තොත් නම් කිසි ගමනක් නැහැ. ඒ නිසා බහුවචනෙන් නම් නිවන් නැහැ. කට්ටියත් එක්ක කතා කර නිවනක් නැහැ. මේ වෙලාවේ කරුණා නම් දැන්. නැත්නම් ඒකට පමාදේ කියලා කියනවා. දැන් යන්න නම් අප්‍රමාදේ ඕනේ. බෙල ගැහුණනේ කලදුටු කල වැලියකන් කඩාගෙන අනේකයි තියෙන්නේ. කම්මෝගෝ චිකාගෝ. ඒක ඒකට මම කියන්නේ පිරිමකම කියලා. ඉතින් ඒකට බයිනවා මට හරියට. එහෙනම් ගෑනුට නිවන් දකින්න බැරිද කියලා. පුළුවන් අපා පිරිමි නැකතෙන් උපදෙන්න ඕනේ. ඒ වගේම ගෑනු නැකතෙ පිරිමි ඉන්නවා හැරෙන්න බෑ. ඒකට ඉතින් නිවන් නැහැ. ඒදි තියෙන්න ඕනේ කාගෙන යන ගතිය. ඒක එන්නේ නැහැ මුලදී. දන් දෙනකොට තිල්ලක් ගෙනෙන්නේ නැහැ. ඔතෙන් යනකොට තේරෙනවා Tamanne. මේ අලුත් පාරක් යන්නේ. මේ වෙලාවේදී වනවන ඉන්න බෑ. හැරි හැරි බලන්න බෑ. කඩාගෙන යන එකයි තියෙන්නේ හෙන ගෙඩිය වගේ. කොම්බකට රිවර්ට් උනත් කමන්නේ නැහැ. නම්බුයි. එහෙම කරලා හතපය කඩලා ගියත් නම්බුයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පින්වීම හැකිලිම ආරමුණු කරමින් පරයන්කේ නිරත වෙමි. නින්ද සිතුවිලි නැති මැරිලත් නැති විභූතිය බලා එම කාලය දීර්ඝ වීම දෙස කලක සිට බලා සිටිමි. දැන් පැය ඉක්මවා පැය 1යි විනාඩි 15ක් පවන පදයන්කේ යෙදී සිටියද තියුණු සතියකින් පිම්බීම හැකිලිම ඔබයෝගී කර ශරීරයේ දෙස බලා සිටිමි. පැමිණෙන ආකාරයට බලා සිටිමි. මූල කර්මස්ථානයේ ඉහළින් සිටි. සමාධියයි කියන ස්වභාවය නැත. ඇද හේතු සතිය පමණක් මුළු පරයන්කය තුළම ඇත. සමාධිය සතිය වශයෙන්ගෙන පරයන්කේ නිරත වෙමි. নমස්කාර පූර්වක පහදා දෙන ලෙස ඇද සිටිමි. සමාධිය සතිය ලෙසගෙන සමාධි පරයන්කේ ජීවත් වෙනවා කියන එක මේ ව්‍යාකරණයකට අර්ථයට නම් ගැලපෙන්නේ නැහැ. නමුත් මේකෙදී එකකට එකකට තුඩු දෙන ගමිතියක ඉන්නේ මේ ගමන යන්නේ. ඒ පරියන්කේදී වගේ පැයකමාරක් හෝ පැය විනාඩි 15ක් ඉන්නකොට හම්බ වෙන ඒ එකලා මේ හුදේකලාව කියන එකක් තියෙනවනේ විවේක වෙන ගතියක්. ඒකේ කොච්චරක් සක්මනීටි ගන්න පුළුවන්ද කියලා බලන්න. සක්මන ඔහේ වෙnderලා නැත්තම් සක්මන අනායාසයෙන් වෙnderලා ඒ සක්මන තුලත් විස්රාම වෙනවනම් සක්මන තුලත් හුදේකලාව වෙනවනම් සක්මන තුලත් විවේක වෙනවනම් ආ එතකොට හිතා ගන්න පුළුවන් දැන් පරියන්කේදී දැන් සක්මන ගියා. ඊට පස්සේ එදිනදා වැඩ කරනකොට තමයි පුරුදු තැන නිසි පරිදි වැඩක් කරගෙන ඉන්න වෙලාවයි Tamanට විස්රාම වෙනවා දැනෙනවනම් පොඩි වෙලාවකට නැත්නම් බරපතල කාරණාවක් කරවත් හොඳට විවේක වෙන බව තේරෙනවනම් පිරිච්ච ගතිය එනවනම් ඒ විදිහ තමයි මේක ඉතිරි පැතිරි වැඩෙන්නේ. පරියංකේදීම නෙවෙයි. පරියංකේ තමයි හුඟක් වෙලාට මුල අත්දකින්න. ඊට පස්සේ ඒක සක්මණට දාන්න ඕන. සක්මණෙන් එදිනදා වැඩ වල දාන්න. ඒකට තමයි තේරෙනවා. එදිනදා වැඩ වලදීත් එහෙමම විස්රාම වෙන ගතිය වැඩි නම් මහන්සි වෙන්නේ නැහැ. ඇඟට කිසි මේ දරත ගතියක් ඇඟට වෙන හේබාන ගතියක් එන උදේල හැන්දනක ඔය වැඩ කරතයි. ඊට පස්සේ ගිහිල්ලා ඉඳගත්තට පස්සේ මහන්සුණා කියලා අමාරුවක් නැහැ. මේ දෙක අතර සමතුලිත වෙන්න ඕනේ. ඉදින්දා වැඩවලයි පරියන්කේ දෙක අඳුනගන්නේ පරියන්කේ ගන්න එක ඒ තරම්ම නැති උනාට ලාවට හරි ගමන්නේ ටිකක් හරි ගමන්නේ යන්තමට හරි ගමන්නේ සක්මනේදීත් ඉදින්දා වැඩවලට යනවනම් එහෙනම් කියන්න පුළුවන් පැතිරෙනවා කියලා. එහෙම නැත්නම් ඔය අල්ලගෙන අල්ලන්න හදන්නේ සමාධියයි සතිය නෙවෙයි. සතිය ඇල්ලුවා නම් ඒක කවදාකවත් අර හැදෙන කොල්ලා පොඩි එකා කවදාවත් තොටිල්ලේ තියන්න බෑ ඌ පයින්නමයි. තොටිල්ලේ හිටියානම් බම්මණෙක්. උන්ට මතක තියාගන්න තිබ්බදේ තිබ්බනම් මැටි බබා වගේ ඒක බම්මණියෝ. ඒව හැදෙන දරුවෝ නෙවෙයි. හැදෙන දරුවා තොටිල්ලේ තියන්න බෑ. අම්මගේ තනෙත් තවනවා, කටට උඩුනුත් පයින්නවා, කොණ්ඩෙත් ගලවනවා. ඒව තමයි හැදෙන දරුවාගේ හැටි. ඒ නිසා සතිය කවදාවත් තොටිල්ලේ තියන්න බෑ. දැක්කපු ගමන් පැන්නා. දඬුවට උඩුමුත් පනිනවා. තල්ලත් කඩා ගන්නවා. එහෙම සතියක් මේකේ තියෙනවා. ඒ නිසා මේ තොටිල්ල හැදෙන සතියක් ඔය දිනකොට වැඩෙන්න ඇති. වැඩෙනකොට සක්මනීදී සින්දා වැඩවල ඔය එකලස එනකොට තේරෙයි මේක කොටු කරන්න බැරි එකක් කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා වැඩසටහනේ ආරම්භක දිනේදී තද නිදිමත ගතියක් යාන්ත්‍රපට ආනාපාන සතිය වඩවා ගනිද්දී ඇඟේ සතුන් කෝමි වැනි දුවන ගතියකුත් දැනුනි. ඔබ වහන්සේගේ ධර්මදේශනෙන් වඩා දිරිමත් වූ වෙමි. සක්මනේදී නැල්ලේ සංවේදී වේ. අද දිනේ නිදිමත නොමැත. සතිය වඩවා ගැනීමේදී හුස්ම රැල්ල නැති වී ලා කාපාට වලාකුල් වැනි දෙයක් එමින් නැති වී යයි. මේ අවස්ථාවට පසුව කවරක් කළ යුතුද? පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. ඔය මයිගාට එන්න ඕනේ මොකද්ද කියලා අපේක්ෂා කෙරුවොත් ওই ගමනේ සුන්දරත්වේ නෑ. වෙන ඕන දෙයක් බලාපොරොත්තුව තමයි තේරෙනවා පළවෙනි දවසට වැඩිය දෙවන දවසේ සතිය අඛණ්ඩ භාවය ඒ මුළු චිත්ත වීදියම නැත්තම් මුළු ජවනිකා පෙළම වෙනතට වෙදී සති සතිය ආලෝකයට යට වෙන ගතියක් සතිය අඛණ්ඩ ගතියක් පේනවා නම් අපි ක්‍රමයෙන් කරන්න තියෙන්නේ සතියට වැඩේ බාර දීලා පැත්තකට වෙනවා. අපි කියනවා ප්ලේන් එක ඕටෝ පයිලට්ින් දාලා පයිලට් විවේක වෙනවා. එයා කම්පියුටර් දිහා බලනවා කම්පියුටරේ ප්ලේන් එක යනවා. ඒ වගේ ඉස්සරහට යනකොට ඊගාවට මම කරන්න ඕන දේ හොයන්න පටන් අරගත්තොත් ඒවට පිටිනවා සංස්කාර කිය. උත්සාහ කරන්න ඕනේ සංස්කරණය නොකර මේ පණ ගහලා නැගිටලා දනිපනි ගහලා ආපු සතියට වැඩේ කරගන්න දීලා තමයි පුළුවන් තරම් හුදු නිරීක්ෂකෙක් නැත්නම් විපස්සකෙක් මේක දිහා බලාගෙන ඉන්නවා නිකන් හරියට ආශයන්තර ඕට පයිලටින් දාලා කම්පියුටර් දිහා බලා ඉන්නවා පයිලට්. එතකොට එයා දන්නවා දැන් මේ මෙමය යන්නේ මෙච්චරයි යන්නේ. සම්බන්ධීකරණ ඔක්කොම යනවා. කම්පියුටර් හතරකින් මේවත් පෙරිලා යන්නේ තොරතුරු. යාට තියෙන වැඩේ හරියට යන බව බලාගන්න එක විතරයි. අඟිලි ගහන්න ගියොත් මනුස්සයෙකුගෙන් හිතන කල්පන සමතුලිතතාවයට වැඩි සමතුලිතතාවය සමහරට කම්පියුටරෙන් අරන් දීලා තියෙන ඉඩ තියෙනවා. ඉතින් ඒක උඩ කරන්න තියෙන්නේ යnderලා යන එකයි. යnderලා මේ මේ මම විශ්වාස කරනවා තමයි මෙතෙන් දෙනකන් ආපු ක්‍රමය හරි එහෙම නැත්නම් සතිය දැන් <coughs> වගකීමක් බාහිර ගන්න තරම් වැඩි වියපත් වෙලා තියෙනවා කොහොමම යන්න දෙන එක තමයි එතකොට තමයි Tamanට මේ සියල්ලෙන් විමුක්ත වෙච්ච Tamanගෙන් නිදහස් වෙච්ච ඒක ඒක විසින් පවත්තන ජවයක් ඒක ඒක විසින් පවත්තන ගැම්මකට එන්න වෙච්චාම භාවනා කරන්නෙක් නැහැ නිරීක්ෂකෙක් ඉන්න භාවනා කරනවා මට පේන්නේ එතෙන්ද යන්න හදනවා. ඉතින් එතෙන්දී මොනවද කරන්න ඕන කියලා අහන්න ඕන කමක් නැහැ. විශ්වාසයෙන් බාර දෙන්න සතියට වැඩේ කරගෙන යන්න එයා හොඳම විදිය කරලා දෙයි. තිරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ සිහියෙන් ආනාපානය වඩන අතර එක් මොහොතක ආශ්වාස හෝ ප්‍රාශ්වාසය නොදක සිටියා. නැවත ආශ්වාස ප්‍රාශ්වාස දැනෙන්න පටන් ගත් විට මනා වරන් ඇතුළේ තියෙනවා ක්ලියර් කියලා සිහියෙන් සිටියේ. මේ සතිය නැති වුණ අවස්ථාවක් දැයි අනුකම්පාවෙන් කියා දෙනු මැනවි. අවස්ථා ඒ අවස්ථාවේ වෙන සිදුවිල්ලක් ආවේ නැහැ. අපි මේක මේ කෙනාට අභියෝගයක් විදිහට තව සූක්ෂම විදිහට කියනවා නම් බලන්න ප්‍රසවාසී ඉවර වෙලා ආස්වාසේ පටන් ගන්න ඉස්සලා හැම වෙලාවෙම ඕක තියෙනවා. ඕකේ මහා ලොකු දෙයක් නෙවෙයි. හොඳට බලන්න ප්‍රසවාසයේ අන්තිමටම ගෙවෙනකම්. කෙවිලා ආස්වාසේ පටන් ගන්න ඉස්සලා පොඩි විරාමයක් තියෙනවා. සමහරලාට ආසර් ප්‍රසාර දෙකම ගෙවුනට පස්සෙත් ඒ වගේ එකක් වෙනවා. නමුත් ඒකේ සූක්ෂම අවස්ථාව තමයි ප්‍රසවාසයේ ගෙවෙනකම්ම බලන්න හිටියොත් කවදාකවත් ඒක ඊගාටින ආසසත් එක්ක කලවම් වෙන්නෙම නැහැ. ඒව ධර්මතා, ඒව න්‍යාම ධර්මතා. ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් අන්තිමට ගෙවෙනකම්ම ප්‍රසවාසය බලන්න. ඊට පස්සේ තේරෙයි ඊට පස්සේ හිස් තැනකට ගිහිල්ලාමයි ආසසෙ පටන් ගන්න. උදාහරණයක් වශයෙන් කියනවා ඉස්සරහට යන වාහනයක් රිවර්ස් එකට දාන්න යනවනම් එක චිත්තක්ෂණයක්වත් නිසල්මන් වෙලයි පස්සට එන්නේ. යන වේගෙන් ආපහු ගන්න බෑ. ගියොත් ගියර් බොක්ස් එක කඩලා වැටෙනවා. මේ දෙක අතර මැද කොහොමවත් ગેප් එකක් තියෙනවා. අපි කොච්චර තක්කු මුක්කුද කියනවනම් කොච්චර අසතිමත්ද කියනවනම් කොච්චර පමාද කියනවා අපිට පේන ආශාසි ඉවර වෙන ඉවර වීමක් වෙන්න ඉස්සලා පස්සසේ පටන් ගන්නවා. නැත්තම් මේ දෙක එකට යනවායි කියන්නේ. කවදාවත් නෑ. ඒ නිසා මේ தත්තර ගියාට පස්සේ ඔය අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර අපිට හොයන්න අමාරුයි. දැනගන්න මේ ආස්වාද ප්‍රසවාස දෙකම සංසිඳනවා වගේම ආස්වාසේ නිමාවෙත් සංසිඳීමක් හරහා තමයි ප්‍රසවාසය පටන් ගන්නේ. ප්‍රසවාසයේ නිමාවෙත් සංසිඳීමකට පස්සේ තමයි ආස්වාසය පටන් ගන්න. ඒක තමයි මුලැමැදාක බලනවා කියන්නේ. පටන් ගන්නකොට බල ඉව මැදදී බල ඉවර වෙනකම්ම බලනින්න බලහින්නත් පස්සේ ගැප් එක අහුවෙයි. එතකොට තේරෙයි අර ලොකුවට දැකපු එක දැක්කට පස්සේ ඒකෙම සූක්ෂම අවස්ථාව හැම හිතවිලි දෙකක් මැදම සද්ද දෙකක් මැදම වේදනා දෙකක් මැදම ආස්වාද ප්‍රසවාස දෙකක් මැදම වම දහුණක් මැදම තියෙනවා. ඔතන තමයි නිවන තියෙන්නේ. ওই ગેප් එකට තමයි ඒ හිස්තනේ තමයි මේ ශූන්‍යතාවේ තියෙන්නේ නිවන තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. ඉතින් ඒක ඒක වසාගෙන යන ජීවිතයක් අපි ළඟ තියෙන්නේ. අපිට කවදාකවත් ඒක පෙන්නලා නෙවෙයි භාවනාව ගෙනියන්නේ. ඉතින් අපි කරන්නේ සියල්ල සංසිඳවලා සංසිඳවලා සංසිඳවලා සංසිඳවලා ඒ හිස්තැනට ආවට පස්සේ පේනවා ඒක සතිය නැතිකම තියෙන උග්‍ර සතියක් තියෙන එක. අරමුණ තියෙන තාක්කල් තියෙන සතිය නීච සතියක්. අරමුණ ගෙවුනට පස්සේ සතිය සම්පූර්ණව පරිපූර්ණ භාවයටපත් වෙනවා. අදාහ ගන්න බැරි තැනකට යනවා කිසිම අරමුණක් නැහැ සතිය දිදුලනවා. මිනිස්සෙක් නෙවෙන මිනිස්සෙක්. ඒකට කියන්න පුළුවන් එව්වා මේ උත්තරී මනුස්ස ධර්ම. අදාහ ගන්න බැරි තරම් Tamanටවත් අදාහ ගන්න බෑ මේ අරමුණක පවත්වන්නත් බැරුව තිබුණ සතිය දැන් අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවිලා හොඳට සතිය තියෙනවා. ඒකට ගිය දවසේ තේරෙනවා අපි මොනවද මෙතෙක් කල් දැනගෙන හිටියේ. මේ ලෝකේ සංසාරේ අපි කවදාද මේව අත්දැක්කේ? අපි මේ සංසාරේ ලයිට් බල බලා, සන්දහා, ගඳ බල බලා, රස බල බලා ඉතින් පොසත් කී කිය හිටියා. හැම තැනකින්ම කෙලෙස්. මේ වෙලාවේ තියෙනවා මේ කෙලෙස් වලට සාපේක්ෂව කිසිවක් නැති තත්ත්වයක්. බොහොම තුනි, බොහොම බොහොම ක්ෂණ බංගුරයි. බොහොම අතනින් මෙතෙන් තියෙන අද්දකව දවසේ තේනවා. පහු වෙනකොට තේනවා ඇත්තටම තියෙන්නේ හිස්තැන් ගොඩක් තමයි. අතරමැද තියෙන පුංචි කැලේ ටික විතර අපිට පේන්නේ. ඒ නිසා පේන දේවල් ගැන පොත් ලියනවා. පේන දේවල් ගැන ආඩම්බර පුරාජේරු කතා කරාට මේකේ හිස් දෙයක් තියෙනවා. ඉතින් ඒක දකින්න පටන් ගන්න වෙලාව ඔය. මේ අපි මේ භාණ්ඩයක් වීදුරු භාණ්ඩයක් අතර අරගෙන නැත්නම් පිඟානක් කියන්නකෝ. ඒ පිඟානක් අතර අරගෙන බannොට ඒක ඝණයක් නෙමෙයි ඒක පේන්නේ. නමුත් ටිකක් කල් ගියාට පස්සේ හුලංගිර යනවා දැකලා තියෙනවනේ. කොතනින්ද හුලංගිර පටන් අරගත්තේ? හුලංගිර ගියාට පස්සේ තාම කැඩිලා නැහැ. බිම වැටුනොත් කැඩෙන්නේ ওই ඉරි දිගේ තමයි. ඒකට යාර බේන තාම කැඩිලා නැති වුණාම මේක කැඩිලා වගේ දැන් බාල වෙලා තියෙන්නේ. මේ වගේ අපි මේ ආත්මයක් කියලා ගත්ත හුස්මක් කියලා ගත්ත හැමදේම අතරමැදි දෙන උලංගිරි පේන්න පටන් ගන්නවා. උලංගිරි පේන්න පේන්න අර තිබුණු වටිනාකම ඒක තිබුණේ ඒක ඝන ස්වරූපේ නැති වෙන එක අපිට ලොකු ප්‍රශ්නයක්. නමුත් මේකේ තියෙන හිස් බව, මේකේ තියෙන අනිත්‍ය බව, මේක දුක් බව පේන්නේ පිඟාමනේ නෙවෙයි හුලංගිරි ටිකෙන් තමයි. ඒ නිසා මේ හුලංගිරි තව තවත් පේන ස්වරූපේ වැඩි වෙන ස්වරූපෙට හිත දියුණු කරන්න නම් එයා මේ ශූන්‍යතාවය පිළිබඳව හැඟීමක් ඇති කෙනෙක් වෙන්න ඕනේ. අපි මෙතෙක්ල් ඇල්ලුවේ ඝන දේනේ. ඒකකේනේ. හයිය හති දේනේ. ඔත හැම දෙයක් අතෙන් පැලිරක් තියෙනවා. හැම බඩුවකම හැම ලාභ බඩුවකම හිලක් තියෙනවා කියලා කියනා වගේ ඒ ලකුණු තුන තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. මේකේ තියෙන පැලිර. නමුත් අපි ඒක බලන්න කැමති නැතුව මේ ඝන භාණ්ඩේ ඒක ඝනයක් විදිහට කරන්න හදනකොට අපි නිත්‍ය සංඥාට වෙනවා. සුඛ සංඥාට වෙනවා. සුභ සංඥාට වෙනවා. එච්චරයි අපට නිවනට තියෙන බාධා. මේ වැඩේ පටන් ගන්න අරගෙන තියෙන්නේ. දැන් බෝල් සද්ද එනවා. දැන් පැලිරි යන්න පටන් ගත්තා. යම් ආකාරයකට ඒක වැඩි වීමට හේතු වෙනවා නම් ඒ දේ කරන්න කියලා කියයි. ගෞරවණීය ගරුතර ස්වාමින් වහන්සේ මම කලකපටන් ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා අසමින් භාවනා කිරීමට වෙර දරන්නෙක්මි. සක්මන් භාවනාව කිරීමේදී සිත සතිමත් වූ විට එය මට හොඳින් දැනේ. මුහුණේ වරහන් ඇතුළේ තියෙන මුහුණේ හිරිවැටීම් මීවදක ස්වභාවය ආදිය. මෙසේ තවදුරටත් සක්මන් කිරීමේදී සිතට බාහිර අරමුණක් ඇතුළු වහොත් එම ගතිය අඩු වී නැවත වාරයක් පෙර තිබූ අවස්ථාව දක්වා සතිය පිහිටුවයි. මෙහි දිගින් දිගටම සක්මන් භාවනාවේදී සිටුවේ. මින් ඉදිරියට යාමක් නැත. එසේ වන්නේ මා කරන වරදකින්ද? කානික පහදා දුන මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉතින් මේ වගේ ඉදිරි ගමනක් නැතුව තියෙද්දිත් භාවනා කරන නිසා තමයි මනසට වඳින්න වටින්නේ. ඉදිරි ගමනක් තියෙනවා නම් කරනවා කියන එක මගෙන් අහන්න ඕනේ නැහැ. කිසියම් පළපුරු දෙනක් ඇතුණත් මේක කරනවා කියවට පස්සේ ඉතින් ඌට දෙයියොත් වදිනවා බ්‍රහ්මියොත් වදිනවා ඇයි මේක අල්ලන්න බෑනේ මොකටවත් ප්‍රතිෝදන තියනවනම් කරනවා කියන කාර්තික විද්‍යාවනේ ඉල්ලුම සැපීමනේ දැන් මේ කිසිම ප්‍රෝජනයක් නැහැ අඬාව ගානවා ටිකක් ඕකත් නැතුව කරනවා টොප් අඬාව ගන්න මේක දිගට කරනවනම් ගියපාර ওই ධර්මදේශනාදී ඔය මේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කිව්වා කාශ්‍යප සාරුවඥාන්සේ ඉන්න කාලේ උන්වහන්සේට හිටිය ප්‍රධාන දායකයා කුඹලෙක්. කුඹල් වැඩ කරන, මැටි වැඩ කරන මිනිසෙක්. අම්මයි තාත්තා රකින්න ඕන නිසා මේ මිනිසයා මහාන වෙන්න විදියක් නැහැ. හැබැයි හොඳට අනාගාමී වෙලා ඉන්න මිනිසෙක්. හල්ලි අරීමේ නැහැ. එයා මැටි වඩන් එළියේ තියෙනවා හදලා. කැමති කෙනෙක් මුං ඇට් ටික කෙනක් දාලා රම්පලයල්ලා. ගණන් ගිලව් නැහැ. ඉතින් ඊට පස්සේ රජුරෝ මේ කාශ්‍යප සාරුවඥාන්සේ ළඟ තියෙන කෝරා විරාජයට ගියාට පස්සේ කිකි රාජ්‍යද. ඒ කිකි රජුරු ඇවිල්ලි ඉවරලා මංගල උයනේ ස්වාමීන් වහන්සේට බුදුහාමට ආර්දනා කරනවා හෙට දාහනට එන්නේ කියලා. එතකොට බුදුජානක කියනවා නෑ මට ආර්දනාවක් තියෙනවා. ඒ නිසා මට එන්න බෑ කියලා. ඊට පස්සේ කියනවා මම රජ්ජුරුවෝ. මම මෙච්චර මෙච්චර දේවල් දෙන්න බලාපොරොත්තු වෙනවා. මටත් පින් කරන්න වඩින්න කියලා නෑ. මට අර කුඹලා ආර්දනාවක් කරලා තියෙනවා. ඒක නිසා මට එන්න විදියක් නෑ. ඊපස්සේ රජ්ජුරුවන්ගේ හිත නරක වෙනවා. ඊට පස්සේ සරුවචනාංශේ රජුරණ කියලා දෙනවා මම ආර්දනා බාරගත්තේ නැති නිසා ඔබතුමාගේ හිත නරක් වුණානේ. මගේ කුඹලගේ ඒක නෑ. ආර්දනා බාරගත්තත් නැතත් ඌ මං ගැන හිත නරක් කරන්නේ ඒකයි මං යා ප්‍රධාන මගේ උපස්ථායකයා විදිහට තෝරගන්න. ඔබතුමා රජ වුණාට හරියනකොට විතරයි ඔබ රජතුමා. නමුත් පොඩ්ඩ වැරදිච්ච ගමන් කේන්ති යනවනේ. උපස්ථානට හොඳ නෑ. ඒ නිසා මේ කුඹලා ඊට වැඩි බොහොම දියුණුයි. මං ආර්ධනාව බාරගත්තත් කනගාටු වෙනවා වෙන්නේ ආර්ධනාව බාර නොගත්තත් කනගාටු වෙන්නේ ඒක නිසා සක්මන් කරන්න කිසියම් ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව එහෙම දීදි කරන්න පුළුවන්කම තමයි යෝගාවචරය කියන්නේ ඒ මිනිහට තමයි සබ්‍රක්‍මචාරින් වාන්තය කියන්නේ ඌට තමයි භ්‍රක්‍මචරි රකින්නයි කියන්නේ ප්‍රතිඵල හම්බ වෙනකොට කරනවා නම් ඉතින් ඕකෙ ඉතින් කාල් මාක්ස්ටත් තේරෙන දෙන්නේ ඉතින් ඌ ඊට පස්සේ ප්‍රතිඵල දෙඤ්ඤම් කියලා ඌ රවට්ටන්න බෑනේ කාටවත් ඊට පස්සේ ප්‍රතිඵල හම්බුණත් ඌ කරනවා නැති උනත් කරනවා. ඒ නිසා කවට හරි මොනම හරි ප්‍රතිපත්තියක් ලැබුණා හෝ නොලැබුණා දිගට කරනවා නම් ඌට මායයත් බයයි. යක්කුත් බයයි. දෙයියොත් බයයි. මිනිස්සුත් බයයි. ඉල්ලුම සැපෙන්න යන්නේ කා නරුමේ. ඌට මනුස්සකමක් නැහැ. ඕ ඒක ඕන කෙනෙකුට අල්ලත් දීලා වටතැයි. ඒක ඕන වෙලාවට ලාභ සත්කාරට අහු වෙනවා. ඒ නිසා අපි මතක තියාගන්න අපි මේ යන ගමන සර්වඥාන්සත් ඒක givisගෙන තියෙන්නේ. හරි ගියත් කරන වැරදුනත් කරන. මේකටයි කියන්නේ නොසලින මනස කියලා. මේකටයි කියන්නේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන මනස කියලා. ඒ නිසා මේ ලාවෝ tsuu කියන චීන දාර්ශනිකයා බුදුරජාණන්ගේ කාලෙම හිටපු කෙනෙක් චීනේ. ඔබ බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල නැත්තම් ඔබ අවංකව වැඩ කරනවා නම් බලාපොරොත්තු වෙන හොඳ ප්‍රතිඵලයක් අපේක්ෂා වෙන්නයි ওই පමා වෙන්නේ. ඔබ කරන දෙයට ඔබ හිතන තරම් ප්‍රතිඵල නැහැ. වුණත් ඔබ අරන් නැතුව කරනවා නම් ඔබ බලාපොරොත්තු වෙන ලොකු ප්‍රතිඵලයක් මගේ එනවා කියලා හිතාගන්නේ හිතනවා කරගන්න බෑ ඵලයක්. එතන එතන හම්බ වෙන දේවල් වලින් නෙවෙයි අපිට මේ ආදර්ශේ පිටන්නේ. ප්‍රතිඵල ගෙහි අපේක්ෂාවක් නැහැ කරගෙන කරන යනකොට කුට්ටිය පිටින් කඩානිනවා. ඒවයි මේ ජීවිතේ නවමු කරන දේවල් අලුත් කරන දේවල් නිසා පොඩ්ඩක් හැරිලා බලන්න මම මේ වගේ ප්‍රතිඵල නැති වීම නිසා සක්මන අඩු කරලා තියෙනවා නම් සක්මන අව탁සීරු කරලා තියෙනවා නම් එහෙමනම් මගේ යෝගාවචරකමට කැළලක් ප්‍රතිඵල නැති වුණත් මම වෙලාවට ඉදික කරනවා නම් මොකක්වත් නැහැ මුළු ස්වභාව ධර්මයේම අතට නතු කරගන්න පුළුවන් දෙයියෝ බ්‍රහ්මේ ඕන කෙනෙක් නතු කරගන්න පුළුවන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් තොරව කරන්න කරන දෙයක් එහෙම නැත්නම් කියන ප්‍රතිඵල අපේක්ෂාව තුච්චයි අසුචි අත්තට්ට වඤ්ඤා අසුචි මනුසා. බුදුන් කියනවා මිනිස්සෙක් වැඩක් කරන්නේ අර්ථය සලකලා ඒක අසුචි. අත්තට්ට වඤ්ඤා අසුචි මනුසා නිකාරණා දුර්ලභ අජ්ජමිත්තා. කිසිම <clears throat> ප්‍රතිඵලයක් අපේක්ෂා නොකර වැඩ කරන දුර්ලභ කල්යාණ මිත්‍ර දුර්ලභයි. ඒකෝචරේ කග්ග විසාන කපේ නිසා මම කිසි කෙනෙක් ආශ්‍රය කරන්නේ නෝ ආශ්‍රය කරන හැම කෙනාම ආශ්‍රය කරන්නේ ප්‍රෝජනේ සලකා. කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ලයි. එහෙම මොකක්වත් නැති ගස් කොළන්. එහෙම මොකක්වත් නැති හුළඟ. එහෙම මොනක්වත් නැති ගින්දර අපිට ධාතු මනසිකාරය උගන්වනවා. මිනිස්සෙකින් බෑ. ආශ්‍රය කරොත් ආශ්‍රය කරන්නේ මීයක් හරි කඩන්නේ අතලෙව කන්න තමයි. ඒ නිසා මිනිස්සයෝ අසුචි జాතියක්. අර්ථ අර්ථ ශාස්ත්‍රය කියලා අපිට උගන්වන තියෙන අත්හට පඤ්ඤා අසුචි මිනිස්සයා. කග්ගවිසාන සූත්‍රයේ අන්තිම ගාථාව. පච්චයක් කොටා ගන්න පපුවේ. වටිනවා ඒක. මොකද අපි මේ මෙහෙवला තියෙන අර්ථයට. අපේ අර්ථය නැති ඉතින් අපි මෙහෙවම නැහැ. අපි නිකන් ගැරන්ටි හැවක් බාටපත් වෙනවා. අපි නිකම්ම නිකන් ගණන් ගන්න දෙයක් නැතිනවා. ඒක කිසිම ප්‍රෝධිනක් අපේක්ෂාවක් නැතුව කරනවා නම් අන්න බුද්ධ පුත්‍රෙක් වෙනවා. අන්න දෙවියෝ ප්‍රඥා ඉක්මවල යනවා. ඒ නිසා දිනචරියාවක් හිතාගන්න දිනචරියාව කරන්න ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ අකුරු දන්නේ නැති කොල්ලෙකුට කතා කරලා <clears throat> ළමයෝ උඹට අවුරුදු 6ක් ගිය මාස 6ක් යන්නේ නැති ආයන්න තීරුම් ගන්න. ඒකට කමන්නේ උඹ දිගටම ඉගෙන ගනි. ගලේ වුණත් ළමයා ඇවිදිනකොට ඇවිදිනකොට පාර වැටෙනවා අයියෝ. ගල් තලාවක වුණත් නිතර නිතර ඇවිදිනකොට ඔගේ පාර වැටෙනවා. එක සැරයක් ගියාට අපිට තේරෙනවා අපි පියවර ලකුණක් හිටියි කියලා ගල් තලාවේ දැකලා තියෙනවද ගම් හරහා ගම් වලට යන මිනිස්සු ගල් තලාවක ගියාට පස්සේ ගල් තලාවේ පාර හිටලා තියෙනවා. බය වෙන්න එපා. දිගට කරගෙන යන්න ගලත් නැවෙනවා. ගලත් නැඹරිලා යනවා. ඒ නිසා ප්‍රයෝජනීය කිසිම ප්‍රයෝජනයක් නැතුව මේ දෙ කිරීමයි මේ බුද්ධ ධර්මයේ පිං කිරිලයි දෙක ටිකක් හුරස් වෙනවා. ඒක නිසා ඒ පිං කිරිලත් එක්ක යන්න ගියොත් එහෙම මේකෙදි ටිකක් කොකා කොහොමද කියලා අහපු කතාවක් තියෙනවා. අන්දියෙක් අහවලු මනසෙන් කොකා කොහොමද ඊට පස්සේ කිව්වලු සුදුම සුදු පාටයි කියලා. ඊට පස්සේ සුදු පාට කොහොමද කියලා නෑ නෑ කොකා කිරි වාගේ කිව්වලු නෑ කිරි කොහොමද කියලා කොකෙක් වගේ කිව්වලු කොකා කොහොමද කිව්වලු මෙහෙම කරලා පෙන්වවලු අපෝ කිරි බොන්න හොද නෑ උගුර හිර වෙනවා කිව්වලු යගේ නිවන ගැන ඇහුවොත් එහෙම ඔකට උගුර හිර වෙනවා ඕගොල්ලන් එතකොට ගෙදර ගෙනියන්න බලාගෙන ඉන්නේ මේ රිට්‍රීට් එකට එන්නේ මොනවා හරි ගෙනියන්න අපි බලන්නේ හැන්ති ගාවල යවන්න නැති බංගස්ථාන කරලා යවන්න හදන්නේ ගෙනාවු තේරමත් බිම දාලා ඌ සුන්න දූලි කරලා නන්නත්තර කරලා අරිනවා. ඉතින් මොනවා හරි මේ සක්මන් කරලා ටිකක් අරගෙන යන්න සක්මනේ බරියංගෙන් ගෙනියන්න යන කට්ටියට බලාපොරොත්තු සුන් වෙච්ච තරමට මට හරි සතුටක් තියෙනවා. සියල්ලම ඉවරයි. අයියෝ. මේ කේමනන්ද ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියන්නේ සූදු කෙලින්න ගියාම අන්තිම සතියේම හින්දවට පස්සේ කියනවලු අපි වද මහාන කරයි කියලා. මටත් ආසයි ඔක්කොම වහන කරන්න. හින්දන්න ඕනේ අන්තිම සතේට බලාපොරොත්තු සියල්ලම සුන් කරලත් භාවනා කරනවා නම් අන්න විශ්වාස කරන්න බුල යෝගාවචර. ඒ නිසා හොඳම වෙලාව තමයි මේ බලාපොරොත්තු සුන් වෙච්ච වෙලාව හරි පරංගේ හරියන්නේ නැති වෙලාවේ සක්මන හරියන්නේ නැති වෙලාවේ ජීවිතේ බලාපොරොත්තු සුන් වෙච්ච වෙලාවේ ආ මේක මගේ සක්මන් වෙලාව. මේක බුදුහාමුදුරන්ගේ වෙලාව. මේක මගේ පරියන්ක. මේක බුදුහාමුදුරන්ගේ. උඹට වැඩන්නේ ඔබ භාවනා කරපන්. දීර්ඝ පිටු දෙකක දෙයක් පිටු දෙකක් කියලා මාසේ කොටස් කොටස් නෑ අපි කියවලා අහගෙන ඉමු බලන්න ප්‍රශ්නයක් නෑ 2013 නොවැම්බර් 22 වෙනි දින සවස පරයන්ක භාවනා අත්දැකීම පසුබිම අවුරුදු දෙකක පමණ කාලක් දිනකට වරක් බැගින් පරයන්ක භාවනාව ඔබ වහන්සේගේ දේශනා රෙකෝඩ් කරන ලද අනෝ කලෙමි. මින් පෙර කවටහනක් සුද්ධ කර නැත. අද අත්දැකීම. රාත්‍රී 8:10ට පමණ වාඩි වීමි. සිරුර ලිහිල් කර මම දැන් මෙතන බව මෙනෙහි කරමින් උඩුකයට හිත දාගෙන විනාඩි එකක් එකමාරක් පමණ සිටියෙමි. යාන්තමට වම් නාසිකාග්‍රය ආශ්‍රේ ආශ්වාසය හා ප්‍රාශ්වාසය වායෝ ධාතුවේ පිරිමැදීම් මගින් වැටහිනි. ක්‍රමයෙන් දැනීම වඩා බලවත්ය. ආශ්වාසයෙන් ආශ්වාසය වෙන වශයෙන්ොත් ප්‍රාශ්වාසය වෙනමත් ඊට හොඳින් දැනෙනි. මෙනෙහි කිරීම වරන් ඇතුලේ තියෙන ආශ්වාසයත් ප්‍රාශ්වාසයත් දැනෙන බව කළෙමි. මුලමෙද අග යන අවස්ථා තුනම හොඳින් දුටුවෙමි. බාධා රහිතව හිත පිට යෑම් වලින් තොරව මෙනෙහි කළෙමි. වායෝ ධාතුව වරන් ඇතුලේ තියෙන රූපය මගින් සිදුවන පිරිමැදීම නිසා විදීම් වරහන් ඇතු තියෙන නාම ධර්ම ලැබෙන බවක් දුටිමි. එක් එක් ආශ්වාසය ප්‍රාශ්වාසය තුල සිදුවන පිරිමැදීම් වල අවිච්ඡින්න පැවැත්මක් නැති බවත් ඒවායේ කැඩීම් බිඳීම් අනුව විදීම්ද රාශියක් සිදුවන බවක් දුටිමි. එසේ හට ගැනීම පැවතීම් නැතිවීම ලෙස විදීම් අත්දැකීමි. විනාඩි 8ක පමණ යයි සිටිය හැකි කාලයක් තුල ආනාපානය ක්‍රමයෙන් ගෙවි ඉන්පසු ඉතා සියුම් අයුරින් ගෙවි තිබෙන බව දුටුවෙමි. එවිට විතක්ක ਵਿਚාර කිරීම අත්හලෙමි. ආනාපානයේ සංසිද්ධිය හොඳින් තහවුරු විය. සිටියේ පූර්ණ අවදි ආකාරයෙන් මිස අඩනින් දේවත් නොවේ. මේ తත්වය සාදරව බාරගෙන බලා සිටීමේ උපේක්ෂා සාගත తත්වය බර ඊට කැමැති తත්වක් වනසේ විය. පාළුවක් නොදැන්නේ. නිසාචර සතුන්ගේ හඬ ගුවන් යානා විදුලි කෙටිඹල ගෙරුම් ශබ්ද මැද ඒවා කෙරෙහි ප්‍රතික්‍රියා නොකර විවේකයෙන් නොඇලී නොගැටී සිටීමි. පියාඹන ඊතා කුඩා සතුන් වරන්තුල තිනවා දෙදෙනෙක් පවන කමිසකර හරහා පිට දෙසට ගොස් යන බවද දැනිනි. එය යොසා සිටීමේ. එහෙත් එය නිශ්චය කර ගැනීමට මා විදුලි බල්බයක් අස්තල සිටින්නේද යන වග දැන ගැනීමට ඇස්සුළු වේලාවකට හැරීමි. ඒ බව තහරුවේ. නැවත ඇස් පියාගතිමි. සමාධියට බාධා නොවිය. විශේෂ සංකල්පනා පහළ වුණු නමුත් නොවු නමුත් මේවා අත්දැකීම ඔබ වහන්සේට ඉදිරිපත් කර යුතු බවත් ඊට ඉහත කීතරතුරු ධාරණය කර යුතු බවත් ආදී ඇතුළත් සිතිවිලි පහළ විය. ඒින්ද සමාධියට බාධා නොවිනි. රාත්‍රී 9:30ට පැයකුත් විනාඩි 20කින් පසු නැගිටෙමි. මෙහි අඩුපාඩු වෙතොත් පෙන්වා දෙන මෙන් උභාන්සේගෙන් භක්තිපූර්වක ඉල්ලා සිටිමි. දේශනා මගින් හා කටුකුරුන්දේ ඥානানন্দ හිමිනමගේ දේශනා මගින් බොහෝ දේද උගත් දෙමි. අනේක වාරයක් පින් දෙමි. භාවනාවන් තුළදීද යම් යම් ධර්මතා පසක් කෙරෙමි. මේක හොඳ දර්ශීය ඉදිරිපත් කිරීමක් කියන්න පුළුවන්. ඒක නා මතක තියාගන්න ඕනේ රහත් වෙනකම්ම මේ විදියට ධර්ම දිහා බලන ගතිය තියෙනවා නම් කිටිම මාර්ගේ යන්න පුළුවන්. ධර්ම කරුණු කොච්චර දැනගත්තත් කමන්නේ ඒක අවශ්‍ය වෙලාවේදී දේවල් බාධා කරගන්න නැතුව එන දෙයට ඉදිරිපත් කරන්න ඕනේ. නමුත් ඒක කොච්චර පිරිසිදුවට අවබෝධ කරනවද කියනවනම් <coughs> තව කෙනෙකුට හොඳ පිරිසිදුව කියන්න පුළුවන් ගතිය තියෙනවනම් අර කරපු දේ මේ පන්නරේ වැටෙනවා. මේකේ දෙකම තියෙනවා. අත්දකලක් තියෙනවා. ඒ අත්දකපු දේ निराවුල්ව කියන්න පුළුවන්කමක් තියෙනවා. ඒගේ මතිමතාන්තර මොකුත් නැහැ. පූර්ව නිගමන මොකුත් නැහැ. වෙච්ච දේ කියලා තියෙනවා. ඉතින් මේව කෙනෙකුට හරි ලේසි භාවනා පාරේ යන්න නමුත් මතක තියාගන්න ඕනේ මේ निराවුල් භාවය, මේ සරල භාවය, මේ ඍජු භාවය රහත් වෙනකන් අමතක කරන්නේ. මම මේ නිහතමානීකම හේම ධානය ගියොත් හරි ලේසි සබහා ධර්මයත් එක්ක වැඩ කරගෙන යන්න අනන්ත බාධක එනවා එකක්වත් ගණන් ගන්න එපා. මේ තියෙන පිරිසුදුකම දැකීමේ පිරිසුදුකම සහ වෙන කෙනෙකුට sannivedana කිරීමේ පිරිසුදුකම මේ ඕනම කෙලෙසක් අපන්න පුළුවන් ශක්තිය. ඒ නිසා මේක මේ පිරිසුදුකම දිගටම පවත්වන්න කියලා විතරක් මතක් කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම කරන්නේ ආනාපාන සති භාවනාවයි. මගේ සිතවිලි ගොඩාක් දුරට අඩු වෙමින් පවතී. සමහර අවස්ථාවල මම මට දැනෙන්නේ පඹේක් රෝබෝ කෙනෙක් වගේ ක්‍රියාවක් කරනවා පමණයි. මුකුත් සිතෙල්ලි නැහැ. හරිම සෝයක් දැනෙනවා. වාඩි වී භාවනා කරන විට ධාතු ස්වභාවයන් හොඳින් වැටහෙනවා. සමහර අවස්ථාවල මම රාග්‍ය මේ අවස්ථාවටම දාලා බලනවා. කිසිම ප්‍රතිචාරයක් නැහැ. නමුත් ද්වේෂයට ප්‍රතිචාරයක් දක්වනවා. එවිට මට අපහසුතාවයක් ශරීරයට ශරීරයට ගතසිත දෙකටම දැනෙනවා. එවිට නැවතත් සිතිවිලි වැඩිවීමට ශරීරයේ වේදනා ඇවිස්සෙන ගතියක් ඇති වේ. ස්වාමින් වහන්සේ මට ඉදිරියට යාම සඳහා සුදුසුකමට ආරක් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. නෑ ඔය කරන එකම කරගෙන යන්න. ඒ රාග ద్వේෂ දැමිල්ල ටිකක් සෙල්ලක්කාර වැඩක්. නමුත් ඉතින් ආර්ය පරිශීන ඇතුළේ තියෙන Taman දන්නවා. ඒ පෑදිලා තියෙන වතුරට ගලක් ගන්නවා. ගැහුවට පස්සේ තරංග මාලාවක් යනවා. ආයෙ ගලක් ගැහුවේ නැත්නම් ආයෙ දෙම්පත් වෙනවා. ඒ නිසා ඒ ගලක් ගැහිල්ලෙන් වතුරේ ගුණයක් මතුවෙනවා. මිසක් අනුගුණයක් මතුවෙන්නේ නෑ. ඉතින් ඒක දැනගන්න ඕනේ වරින් වර රාග හිතුවිලි දාන්න ඕනේ එනවා. අවුනට පස්සේ හැඟුම් බර වෙනවා. දඬු වෙනවා. ඊට පස්සේ දන්නෝ ඒක ගියාට පස්සේ <coughs> ආයසරයක් තිබුණු විවේක එනවා. ඉතින් ඒකට දැනගන්න පුළුවන් මේ රාග කියලා රැලි જાතියක් තියෙනවා. ද්වේෂ කියලා චලි જાතියක් තියෙනවා. නිදිමත කියලා ගුලි වෙන ගතියක් තියෙනවා. කැටි ගැහෙන ගතියක් තියෙනවා. මේ වතුරේ ಗುಣ ඉතින් ඒව සමාලාට කෙරෙන දේවල් වලින් දැක් ගන්න බුණා නැත්නම් කරලා බලන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට මේ පරිශ්‍රණ දිගට කරනවා නම් තමයි තේරෙයි එන්න එන්න එන්න විස්්‍රාම වෙන ගතිය. එන්න එන්න එන්න එක අහුදකලා වෙනවා. එන්න එන්න පිරිච්ච ගතියක් තමයි තේරෙන පටන් අර ගන්නවා. මොන්නම දෙයක් පිටින් දාන්න ඕනේ. මේ තියෙන අත්දැකීම මොනම දෙයක්වත් අයින් කරන්න ඕනේ නැහැ. අනිවිදේට මාත්තුෙන් තොර අලුතෙන් ඔපාට්ටම් ආලවට්ටම් කරන්නේ නැතුව මේ මොහොතේ ඉන්නවනම් එයා සක්විති රජ කෙනෙක් වගේ. මොනම දෙයක්වත් අඩුවන්නේ අංග සම්පූර්ණයි. ඊගා චිත්තක්ෂණෙත් ඉතින් මේක හම්බෙනවනේ. ආය කාටවත් මේ යදින්නවක්වත් යාඥා කරන දෙයක් නැහැ. හැම චිත්තක්ෂණෙම ඕක තියෙනවා. <coughs> සමහර විටක කෙලෙස් උස්සන්න උනාට පස්සේ ටික වේලාවක් ඔක නොදෙනියන. නමුත් හොඳටම තේරේ කවදාකවත් මේක නැති නොවෙන්න නැති වෙන්නේ ආයෙ කළා සාපු ගමන් ගන්න පුළුවන්. తాවකාලිකව මේක නැති වෙන්න පුළුවන්. මෙන්න මේකට තමයි මනුස්සකම කියන්නේ. අපි උප්පත්තියම හම්බෙච්ච දෙයක්. මේ කුණු කන්දලයකට ඔළුව දාලා මේක නැතු කරගෙන ඉතින් ආයෙ ගෙදර යන්න පාර දන්නේ නැතුව අඬන්න පටන් ගන්නවා. මේ තමයි ගෙදර. Taman ගෙදර ආපහු යනකොට හොඳටම තේරෙයි ඒක පිරිච්ච ගතියක් තියෙනවා. නිස්කලංක ගතියක් තියෙනවා. තනිපංගලමක් තියෙනවා. හුද්දේ කලාවක් තියෙනවා. විවේකයක් තියෙනවා විස්රාමයක් තියෙනවා මොනම දෙයක්වත් ඕනෙත් නැහැ මොනම දෙයක්වත් අයින් කරන්න දෙයක්වත් නැහැ ඉතින් මේක මේ සක්විති රජ කෙනෙකුගේ මිනි ඔටුන්නේ මිනි කොණ්ඩල වාගේ ඉහිලම තියාන වැඩ කරන කෙනා Brahmacharya තමයි රකින්නේ. දවසින් දවස දවසින් දවස <clears throat> ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි රකින්නේ. <clears throat> මොකද එයා දන්නවා පැහිය වෙන්න ගියොත් මේක නැති වෙනවා. එනිසා සියලු දේට බය බොයි කියාගෙන වැරදි නොකර මේක තනවා වැඩෙන ක්‍රමයට අනික ඇත්තට මේක තනවා වඩන්න බෑ මේක ප්‍රകൃතිය. මේක අවුල් කරන්නේ නැතුව ඉන්න එකයි තියෙන්නේ. ඒ නිසා වෙන කමටහනක් ඕනේ මේකම <clears throat> බහුලීගත කරනවා. නැවත නැවත මේක මියදිලා කටයුතු කරන එකට කියනවා අපි සම්මා ආජීවය කියලා. මේක අවුල් වෙන මොන දෙයක් කරුවත් මිච්ඡා ජීව. හරිගෙන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව දැන් දැක්කනේ මේක. ඒකට ගැළපෙන ජීවිතයන් මේ අල්ලපු ගෙදර සන්තෝෂ කරන්නවක්වත් ගෑණි මිනිහා සන්තෝෂ කරන්නත් නෙවෙයි. ඔය එක්කෙනෙක්වත් අපිට අපිට සන්තෝෂය දෙන්න නමුත් මේ චිත්තක්ෂණය දැන්නම සන්තෝෂය දීලා ඉවරයි. පිරිච්ච ගතිය දීලා ඉවරයි. අන්න ඒකට ඕනේ ඥාණය තමයි ප්‍රඥාව කියන්නේ. ඕක කඩන්න එන දේවල් වල ප්‍රඥාව කියන්න බෑ. ඒ නිසා මේකේ ගියාට පස්සේ තේරෙන්නේ මානසික ආතතිය නෑ. අසහනෙ නෑ. මේකට සාපේක්ෂව මානසික ආසහන තියෙන හැටි තේරෙනවා. මේක නොමිලේ ලැබෙන දෙයක්. මේ ඒකට ගැළපෙන විදිහට ජීවත් වෙන එකයි තියෙන්නේ. ප්‍රශ්නේ පමණයි. හොඳයි අපි පැයකුත් විනාඩි 5ක් විතර වගේ කාලය අරගෙන තියෙනවා. ලිඛිත ප්‍රශ්න સમાප්තයි. වෙන කාටරි ප්‍රශ්න තියෙනවා නම් අපි ඒ සඳහා සුළු වේලාවක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සාමූහික කමඨාන් සුද්ධ කිරීමේ නිමාව දකින්නයි කල්පනා කරන්නේ. වෙන කාටරි මොනවාරි මතක් කරන දෙයක් තියෙනවා. කෙසේ නමුත් සමස්තයක් වශයෙන් ලියලා තියෙන ප්‍රශ්න හොඳයි කියයි. මොකද ඒව කොහොම අනුන්ගේ ප්‍රශ්නයක්වත් මූලධර්ම ප්‍රශ්නවත් නෙවෙයි Tamanට අත්විඳින දේවල්. ඉතින් ඒක නිසා ඒ වගේ අඩුපාඩුකම් තිබුණාට සමස්තයක් වශයෙන් කමඨාන් සුද්ධ කිරීමට අනුයාතව කටයුතු කරලා තියෙනවා. හොඳයි. අපි මෙතනින් අපේ වෙලාව ගන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි සාමූහික කමඨාන් වැඩ පිළිවෙලේ නිමාව මෙතනින් සටහන් කරනවා. සීල දෙනාටම තෙරුවන් සරණයි.